ඉතින් මේ වෙනකොට ඊට කලින් සංග්‍රහ වෙච්ච සති ධම්මවිචය විරිය පීති ආදී කොටස් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි හෙලිපෙහෙලි කරගත්තා. ඒ පිළිවෙලින් තමයි එහෙම නැත්නම් ඒ ඒව හේතු කරගෙන තමයි ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මානුකූලව තමයි මේ පස්සද්ධිය කියන මේ සංසිඳීම නම් වූ චිත්ත tattwය කාය tattwය ඇති වෙන්නේ. ඉතින් අර වීරිය ආරම්භන ලද වීරිය ඇති කෙනාට ඒ වීරිය සමබරව පැවැත්වීමෙන් අරමුණත් එක්ක හොඳ ආදකමක් ඇති කරගෙන අරමුණට මූණට මූණ දාලා බොහෝ වේලා පවත්වාගෙන යනකොට ආරම්භන ලද වීරිය ඇති කෙනාට ප්‍රීතිය පහළ වෙන්න පුළුවන්. ඒක තමයි මේ ප්‍රීතිය පිළිබඳ හඳුන්වා දෙනකොට සරුවචන් වහන්සේ මතක් කරන පාඩේ. අන්නේ මේ ප්‍රීතිය පහළ වුණොත් පමණයි යම් කිසි කෙනෙකුට මේ කාය දරත, චිත්ත දරත කියන කයේ ඇති රළු පරළු ගති නැති වෙලා කාය පස්සද්දි, චිත්ත පස්සද්දි කියන මේ සංහිඳියාවක් පහළ වෙන්න පුළුවන් වෙන්නේ. අනේ සංහිඳියාවට තමයි මෙතන මේ පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒ නිසා මෙතෙන්දී ਸਰවඥාසත ප්‍රීතිය කලින් සංග්‍රහ කරපු ඒ ප්‍රීතියට සම්බන්ධ කරලා හේතු කළ තමයි සඳහන් කරන්නේ පීටි මනස්ස කායෝපි පස්සද්ධති චිත්තම්පි පස්සද්ධති පස්සම්පති ප්‍රීති මනස්ස යම් කෙනෙක් ප්‍රීතිය ඇත්තේද ප්‍රීතිය දන්නේද ප්‍රීතිය බුද්ධ විඳින්නේද ප්‍රීතිය බෞද්ධීකත කරන්නේද ඔහුගේ කයෙහි අසම්බණයක් සංසිතීමක් ඇති වෙයි හිතේ පස්සම්බණයක් සංසිතීමක් ඇති වෙයි අන්න එවැනි වෙලාවෙදී ඒ පුද්ගලයා මේ පස්සම්බ මේ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනවා ඒ පුද්ගලයාට ඒ වෙලාවට ඒ පස්සද්ධි සම්බොජ්ජංගය පරිපූර්ණ භාවයට පිරිච්ච භාවයට සම්පත්‍තිකර භාවයට පත් කර ගන්නව පුළුවන් ශක්තිය ලැබෙනවා කියන එකයි මේ සර්වඥාන්සේ සඳහන් කරන්නේ. ඒක නිසා සතියත් ධම්මවිචයත් විරියත් කියන මේ තුන හේතු කර්ම වශයෙන් හේතු ධර්ම වශයෙන් පෙන්නනවා නම් ප්‍රීතියත් පස්සත් මේ පස්සද්ධියත් කියන මේවා ඒ වගේ පහළ වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මේ ප්‍රීතිය ගැන සඳහන් කරනකොට බොහෝම ප්‍රීතියේ බාල මල්ලි වාගේ නිතරම සම්බන්ධ කරගත්ත කෙනා තමයි මේ ප්‍රීතියට කලින් තියෙන විරියත් විරියයි ප්‍රීතිය අතරමැද තියෙන පස් මේ මේ විරියේ මූලික අවස්ථාව ඒකට කියන්නේ <clears throat> ප්‍රමෝදය කියලා. ප්‍රමෝදය තමයි මේ යමක් හරි පැත්තට ගිහිල්ලා භාවනා හරියාගෙන ඉන බවට තමන්ට වැටහෙන දේ ප්‍රමුදිත බවක් හිත මෝදණය වෙන ගතියක් ප්‍රමෝදයක් කියනවා. මේකට හොඳම මේ ඉත් ගන්න තාලට කියනවනම් ඔය මෝදණය ප්‍රමෝදය ප්‍රීතිය කියන තුනට තමයි පින කියන එක හොඳට ඕම සම්බන්ධ කරන්න පුළුවන්. යමක් අපි කරනකොට ඒ කියන්නේ <clears throat> දානයක් දෙනකොට ශීලයක් රකින්නකොට සමාධියක් වඩනකොට ප්‍රඥාවක් ඇති වෙනකොට ඒකත් එක්ක ආද වෙනකොට ඒකත් එක්ක මිත්‍රත්වයේ පහළ වෙනකොට හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා ප්‍රීතියක් පහළ වුණෝක තමයි පින කියන්නේ යම් කිසි කෙනෙක් දානයක් දෙනකොට සීලයක් රැකගෙනකොට සමාධියක් ඇති වෙනකොට මේ ප්‍රමෝදේ නැත්නම් මේ ප්‍රීතිය නැත්නම් ඉතින් හිතා ගන්න ඕනේ මේ පින අඩුපාඩු සහිතයි මේ පින අංග සම්පූර්ණ නැහැ ඒ අඩුපාඩු එන්න හේතුව Taman දන්නේ නැහැ සිද්ධියකදී උපරිම පින් කරගන්න හැටි උපතිම පස්සද්ධියක් උපතිම ප්‍රමෝදයක් ඇති කරගන්න හැටි. ඒක ඇත්තටම සූරකමක්. ඒක හැමෝටම පිහිටන්නේ පිහිටන මනුස්සයාට බමනයි සාසන ඉදිරි ගමනක් තියෙන්නේ. මොන දේ කෙරුවක්වත් ඒකේ උපයාගත යුතු උපරිම ප්‍රමෝදය, උපරිම ප්‍රීතිය ඊට පස්සේ අද මේ සාකච්ඡා කරන්න හදන පස්සද්ධිය කියනෙවුව ඒ බාලමල්ලි මැද්දුමයා ලොකු අයියා වාගේ ප්‍රමෝදයෙන්ම තමයි ප්‍රීතිය උපදින්නේ. ඒ ප්‍රීතියෙන්ම තමයි පස්සද්ධිය උපදින්නේ. මේ ප්‍රමෝදයට කියන නිසා තරුණ ප්‍රීතිය කියලා. කියන්නේ යමක් කරලා ඒක රස විඳින්න පුළුවන් කම. ඒකෙන් උපරිම චිත්ත මේ தত্ত্বය ඇති කරගන්න පුළුවන් කම. ඉතින් මේක ලොකු සූරකමක්. මේක තමයි සාමාන්‍ය මේ සාහිත්‍ය ලෝකයේ අපි ඇති කරගන්නේ ඒ සාහිත්‍ය ලෝකයක ඇති කරගන්න දන්න කෙනා ඒ විදිහට වැඩක් කරලා ඒකෙන් ප්‍රසාදයක් සතුටක් ප්‍රමෝදයක් ඇති කරගන්න එක සූරකමක් ඒ අත්තන් තමයි මේ සාහිත්‍ය රසය දන්නේ නැත්තෝ කියන්නේ. මේ මේක ගැන කියනකොට නිකන් අතුරු කතාවක් වශයෙන් මතක් කරන්න පුළුවන්. මේ ගාන්ධිතුමා ඉන්දියාවේ සර්වඥාන්සේ පහළ වුණාට පස්සේ මේ අපි දන්නා යුගයේ මෑත කාලේදී පහළ වෙච්ච හොඳ වටිනා අහිංසාවාදය ඇති කරපු ලෝකෙම හොල්ලපු වටිනා මේ ලෝකනායකයෙක් දේශපාලන නායකයෙක් එතුමා කියලා තිනවා මේ ලෝකයේ <clears throat> තියෙන දුක් එනතන් ලද්දාපට උපන්දා පටන් මරණය දක්වා තියෙන මේ දුක්ඛඳ දිහා බලනකොට මිනිස්සෙක් හෝ ලෝකය ඇදෙන වැටි පවතින මේ හාස්‍යය තියෙන නිසා කියලා. යමක් දැකලා hina වෙන්න පුළුවන් කතිය. ඒකෙන් මේ సౌందర్యයක් මතු කර ගන්න පුළුවන් කතිය නැත්නම් මේ අපිට විඳින දුක් කොහොමනම් විඳ ගන්නද කියලා. අනේ හාස්‍ය කියලා කියන්නේ ළමා වැඩ. නැත්නම් මේ సౌందර්යය කියලා කියන්නේ කාම ලෝකයේ ජීමිනිස්සු අතර නැත්නම් පුතත් යන අතර ප්‍රසිද්ධ දෙයක්. නමුත් භාවනා ලෝකෙත් තියෙනවා සූරකම යමක් කරලා ඒකෙන් සතුටු වෙන කතිය අපි ඉංග්‍රීසි කියන job satisfaction කියලා. ඒක හැමෝටම හිටින්නේ නමුත් එහෙම හිටින්නේ නැත්නම් <clears throat> ඒක ඒ පුද්ගලයාගේ දාන සීල භාවනා කියන කී වැඩ පිළිවෙල පුරාම දැක ගන්න පුළුවන්. ඒ වගේම යෝගාවචරයන්ගේ ශීල සමාධි ප්‍රඥා කියන වැඩ පිළිවෙල දැක ගන්න පුළුවන්. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන යමක් කරලා ඒකෙන් පිරිච්ච ගතියක්, ඒකේ සම්පත්‍ති කරගතියක්, ඒකෙන් සතුට වෙන ගතියක් ඇති කළොත් පුදුම සුවඳක් එනවා. ඒක හරියට පොලොස් අඹුලකට ඔක්කොම පහේ වැටුණාට පස්සේ ඒක තැම්බෙනකොට හොඳ පදමක් එනවා, සුවඳක් එනවා, මෙලෙක් ගතියක් එනවා. ඉතින් කනකොට රසයි. මෙන්න මේක දන්නේ නැත්නම් ඒ වගේම ඔය පොලොස් අඹුල කියන එක ඒ දක්ෂ අම්මට උනත් හැමදාම හරියන්නේ නැහැ. ඒ වගේම හැම අම්මටම හරියන්නේ නැහැ. ඒ වගේ දවල් කාපු හුඳුවල් ඒකත් ලේසි නෑ. ඒකත් හරි ගසලා පදව ගන්නවා කියන එක ලේසි නෑ. ඒක හරි ගියාට පස්සේ තේරෙනවා ඒක බෙදා හදාගෙන කරන්න පුළුවන් පුදුම පිරිච්ච ගතියක් තියෙනවා. ඒකට තමයි අපිට රස කැවිලි කියලා කියන්නේ. ඒ වගේම තමයි දානයක් දෙනකොට පුදුම රසවත්. පුදුම කාට සිත්සනසන විදිහට කරනවනම් <clears throat> අපි කියන්න පුළුවන් ඒ දානේ ප්‍රමෝදයක් පහළ වුණා, පිනක් පහළ වුණා, ප්‍රීතියක් පහළ වුණා කියලා. ඊට වැඩි ඉතාමත්ම බලවත්, ඉතාමත්ම තේදවත් මේ සීලයකදී පහළ වෙන ප්‍රමෝදයක්, ප්‍රීතියක්. ඒ කියන්නේ ඒ තරම් වෙනසක් තියෙනවා නම් ඉතින් කියන්න දෙයක් නැහැ. සමාධි භාවනාවක් හරියනකොට හිතට පහළ වෙන ප්‍රමෝදයක්, හිතට පහළ වෙන ප්‍රීතියක්. ඒ දෙකේ ගැම්ම තමයි මේ පස්සද්ධියට ආධාරකාරක වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අපි දැනගන්න ඕනේ. ඒක ඇත්තටම මේ පිරිච්ච භාවයක සූර භාවයක්. නිතරම අපි මේ පිරිච්ච භාවය ඇති කරගන්න ඕනේ. ඒක දෙන දෙයක් නෙමෙයි. ලෝකයේ අපිට කවදාකවත් ඒක දෙන්නේ නැහැ. අපි ඒක ඇති කරගන්නවා. මේ ඇති කරගන්න යාළුවෝ මිත්‍රයෝ වට කරගෙන මේ ඇති කරගන්න ක්‍රියාවට හිතියෝ දාගෙන ඉන්න එකනට <clears throat> මේ ලෝකේ තියෙන දුක තිබුණට දරාගෙන කියාගෙන Tamanට අවශ්‍ය කරන પરමාර්ථය දක්වම යන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. එනිසා ප්‍රමෝදේ පුංචි කළ සලකන්න එපා. මෙතනින් තමයි වැඩේ පටන් ගන්න. ඒ ප්‍රමෝදයෙන් තමයි ප්‍රීතිය පහළ වෙන්නේ. ඉතින් අපි අර පස්වනක් ප්‍රීතිය ගැන කතා කරනකොට ඒකුත් දිකා වේදි කණිකා වේදි ඔක්කන්තිකා පීඩි කියනවා ප්‍රමෝදයට ලක් කරලා තියෙන ප්‍රමෝදයට ඊට පස්සේ උබ්බේකා පීති භරණා පීති කියනවා ප්‍රීතියට ආනේ ප්‍රීතිය ඇති වුණා නම් පීති මනස්ස කායෝපි පසම්පති පීති මනස්ස චිත්තම්පි පසම්පති මේ ප්‍රීතිය සහිත ඇති කිනාට කයේ සංසිඳියාවක් ඇති වෙනවා හිතේ සංහිඳියාවක් ඇති වෙනවා ඊට පස්සේ සරුවචන සඳහන් කරනවා යස්සින් සමේ භික්ඛු භික්ඛවේ භික්ඛුනෝ කායස්මින් පසම්පති කායස පස්සම්පති චිත්තම්පි පස්සම්පති තස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ පස්සද්ධි සම්බොජ්ජංගම් භාවේ අන්න එතනදී තමයි මේ පස්සද්ධිය සම්බොජ්ජංගයක් තරමට එන්නේ ඉස්සල්ලා මේක නිකන් එනවා යනවා ධන දෙනකොට සමහරුන්ට මේක එනවා සිල් ලකිනකොටත් මේක එනවා සමාධි භාවනා කරනකොටත් එනවා ප්‍රඥා භාවනා කරනකොටත් එනවා ඉතින් ඒක හුදුටම කරුණු කෑරන පෑහීගෙන එනකොට පොළොස් සම්බුල හතියාගෙන වල සුවඳ එන්න වගේ ඒ පිංකම් වැඩ පොළවල් වල එනවා. ඒකෙදි අමාරු වැදගත්ම උත්තරම දේ තමයි ඔය විපස්සනා භාවනාව කරත් බොහොම සතුටින් ප්‍රමෝදයෙන් ප්‍රීතියෙන් පස්සද්ධියෙන් කරන එක. අපි ආනාපාන සති සූත්‍රයේ කොටසකුයි මේ මේ මතු කරගත්තේ. එහෙම නැත්නම් වෙන විදිහට කියනවනම් මේ මාතෘකාව වශයෙන් තබාගත්තේ. ආනාපාන සූත්‍රයේ අපි 16 ආකාර විග්‍රහයට යනකොට අපි පහු කරගෙන ආව අවස්ථා දෙකක් පස්සම්බයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්කති පස්සම්බයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්කති කියලා එක අවස්ථාවක් දෙවෙනි අවස්ථාව සඳහන් සම්බන්ධ කරගත්තා පස්සම්බයං චිත්ත සංඛාරං අස්සසිස්සාමීති සික්කති පස්සම්බයං චිත්ත සංඛාරං පස්සසිස්සාමීති සික්කති කියලා එතකොට ඒ කායික වශයෙන් ආනාපාන සති භාවනා කරනකොට කාය පස්ස කාය සංඛාර සංසිඳන අවස්ථාවක් මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙනවා භාවනා කරනකොට ඒක කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක අපි ඒ ඒ අවස්ථාවේ සාකච්ඡා කරා. අපි දැන් මෙතෙන්දී කොට මතක් කරගන්න කොහොමද මේ පස්සම්බන කාය පස්සම්බනේ ඇති වෙන්නේ? පස්සම්බයන් කාය සංඛාරම් කියලා. ඉස්සල්ලාම්බේ දීර්ඝ ආස්වාසේ අවබෝධ කරගන්නවා දීර්ඝාස්කාරය. දීර්ඝ ප්‍රශ්වාසය අවබෝධ කරගන්නවා. දීර්ඝ ප්‍රශ්වාසයක් වශයෙන් දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. මේ කියන්නේ අපි අර විවිධාකාර වැඩවල යෙදিলা නැත්තම් සක්මන් කර කර ඉඳලා ඉඳගත්ත ගමන් හුස්ම ටිකක් නාස්පුඩු පුරවාගෙන ඇදීගෙන යන ගොරෝසු හුස්මක් තියෙනවා. ඊට පස්සේ අර පස්සම්බනේට කිට්ටු කරනවා නම් භාවනාව හරියනවා නම් ඔන්න රස්සං වාස සන්තෝ කියලා අර හුස්ම රැල්ල කෙටි වෙන ගතියකට එනවා. ඒ කියන්නේ දැන් අර සක්මන් ඉරියව්වට තරම් හුස්ම අවශ්‍ය නැහැ ඉඳගෙන ඉන්න ඉරියව්වට. එතකොට හුස්ම කෙටි වෙනවා. ඇවිස්සුනොත් හිත උද්දච්ච කුක්කුච්චයට වැටුනොත් මේ දේ වෙන්නේ නැහැ. ටිකටෝම අර කොරෝසු හුස්ම හිටිනවා. එතකොට එහෙම නැත්නම් හිතවිලි වේදනා සද්ද වලින් ආනාපානෙ හරියන්නේ නැත්නම් ටික හුස්ම හේතියි. නමුත් ඒව සංසිඳනවා නම් ඔන්න කෙටි හුස්මට යනවා. ඒ කෙටි හුස්මට ගියාට පස්සේ තව තවත් එක කෙටි කරන අදහසින් මේකේ හුස්ම මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා මුලැමැදාක බලමින් දැන් හුස්මේ ආස්වාසයෙන් ප්‍රස්වාසය අතරමැද අතරක් ඉඩනොත් තබා. දිගටම අත ගාගෙන යන්න වගේ මුලැමැදාක බලාන යනකොට <clears throat> පස්සම්බයං කාය සංකාරං අසසීසාමීති සික්කති. කාය සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇති වෙනවා. මෙතන කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසට වයි. ඒක සාමාන්‍යයෙන් අපි වෙන සූත්‍රයකින් උපුටා දක්වනවා නම් මේ මේ චුල්ල වේදාල සූත්‍රයේදී ඒ ධම්මදින තැරණින් වහන්සේ උෂාකව පාස්තුමාට මතක් කරනවා කාය සංස්කාර කියලා කියන්නේ කය පවතිනවා නම් නැත්තුවම බැරි එක තමයි හුස්ම. කය පණ තියෙනවා නම් ගොක් වැඩ තියෙනවා. නමුත් මේ හැම වැඩක්ම අත්‍යන්ත ලක්ෂණ නෙවෙයි. ඒකට නෛර්යානික මේ මේ මේ අනිවාර්යම අවශ්‍ය අංගෙද අනිවාර්යම අවශ්‍ය අංගය තමයි කය පවත්න්න හුස්ම තියෙන්න ඕනේ කියලා කියනවා ඒ නිසා සංඛාර කියලා. ක්ෂාර කය කියන එකේ ඡාරය වශයෙන්, හරය වශයෙන් පෙන්වන හුස්ම. ඒ නිසා හුස්ම සංසිඳනවා නම් කයේ සංසිඳීමක් ඇති වෙනවා. ඉතින් අපි මේ වෙනකොට ධර්ම සාකච්ඡාවලදී, ධර්ම දේශනාවලදී, සත්‍යපට්ඨානෙදී ආනාපානෙදී හොඳට මතක් කරලා තිබුණා. යම් කිසි කෙනෙකුට ඒ වාගේ ගොරෝසු ආස්වාද ප්‍රසආසයේ ඉඳලා දිග භවෙන්, කෙටි භවෙන්, මුළුමැදාග බලමින් කාය සංස්කාර සංසිඳුවමින් සංසිඳුවමින් යනවනම් පවු නැති සීලය ගැන හොඳ මේ අයිතිවාසිකමක් ඇති. ඒ වගේම මේක හොඳයි කියලා කලින් බණ අහපු ධර්ම සාකච්ඡා කරපු කෙනෙකුට නම් සතුටක් මෝදණය වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව සීලය පිළිබඳ කිසිම Tamanට අයිතිවාසිකමක් නැති ඇස් දෙක වහගෙන ඉන්න තරම්වත් හිතේ මේ බයෙන් තොර කමක් නැති සැලෙන සුළු කෙනෙකුට නම් ආනාපානේ සංසිඳනකොට ලොකු බයක් ඇති වෙනවා. මේ මොකද මේ වේගණ යන්නේ මේක හරිද මේක වැරදිද කියලා විවිධාකාරයෙන් අර හිතට සංසුන් වෙන හිතට නීවරණ කලාගෙන යනවා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ ඊට ආනාපානේ හරි ගියත් මේ හරියනවා කියලා දැනගන්න නම් එකක් දෙකක් වරද්දා ගන්නත් ඕනේ මනහලා ධර්ම සාකච්ඡා කරලා තියෙනත් ඕනේ. ඒ වුණත් ඒක වෙනකොට කුකුසක් සැකයක් පහළ වෙන එක ස්වභාවිකයි. ඒ කුකුස සැකය වෙනුවට ප්‍රමෝදය පහළ වෙන තැනට ආපු දවසට ඉතින් යෝගාවචරයගේ චරිතයේ භාවනා කරේ ඇති ආකල්ප ලොකු වෙනසක් වෙනවා. වෙනද මේක වෙනකොට තක්ක මුක්ක වෙනවා. මේ කොහෙද යන්නේ? අනුගලේ නූල කඩලා ගියා වාගේ මේ ආනාපානේ පාලනය කරගන්න බැරි වෙලා නොදැනී යනවා නේද කියලා. නමුත් මේ කාය පස්සම්භණය, කායේ සංහිඳියා නැත්නම් කාය සංස්කාරයගේ සංහිඳියාව කියන්නේ භාවනාවේ ප්‍රතිඵලයක්. අනේකුත් කරුණු සීහීම නිසා සමනේට අතුලමුණා වාගේ ඒ ආධාර උපකාර කරන නිසා වෙන දෙයක් කියලා දැනගත් දැනගත්තොත් ඒ පුද්ගලයාට ඒ කයේ සංසිතීමත් එක්ක ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. උනොත් ඔන්න හොඳ වෙලා. උනොත් හොඳ යෝගී. ඉතින් ඒකට යෝගාවචරයට තියෙන ඉස්සල්ලාම ඒ කාය සංස්කාරයන් සංසිඳෙන්නා වූ පරිසරයක් ඇති කර ගන්න. හොඳට ආනාපානෙම හිත පවත් ගන්න ඕනේ. ආස්වාද ප්‍රසආද කියලා හොඳට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරලා මුලදි ගොරෝසුවට තිබුණ දේ මේ ක්‍රමයෙන් සංසිඳිච්ච බව දිගටම සතියෙන් පවත්වාගෙන යනවනම් ඔන්න තේරෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් එන්න හදන්නේ හිතේ සංසිඳෙටයි කියලා. එතකොට ඒක දැනෙනකොටම වඩ වඩා සතිමත් වෙලා වඩ වඩාත් මේ සමාධිය ස්ථිරසාර වෙන විදිහට ඒ ප්‍රමෝදයේ මෝදු වෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අර අපි ප්‍රීතිය ගැන කතා කරනකොට කිව්වා වගේ අතනින් මෙතනින් ඇඟේ මවිල් කෙලින් වෙන්නවා වගේ කිලි පොලන්නා වගේ එහෙම නැත්නම් ඉත පාඩ් නිකන් අකුරු විදුයි ගන්නවා වගේ එහෙම නැත්නම් තැන් තැන් වල මස් නලියන්නවා වගේ විවිධ ආකාර ලකුණු පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක දැක දැක දන දන එනවනම් ඇත්තට මේ ප්‍රීතිය මේ ප්‍රමෝදය හොඳටම තනවාඩා ගන්න පුළුවන්. මේ පොඩි දරුවෙක් හදන අම්මා කෙනෙක් ඒ දරුවා ටිකෙන් ටික ටිකෙන් ටික තනියම ඇවිදින්න කතා කරන්න දත් දෙන්න පටන් ගන්නකොට ලොකු සතුටක් ඇති කර ගන්නවා. ඉතින් ඒකෝට ඒ දරුවට හානි වෙන්න තියෙන ඉඩක් වැඩි. මොකද දඬුවට උඩමුත් පනිනවා. තොටිල්ලෙමුත් පනිනවා. ඉතින් තුවාල කරගන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා හොඳට රැක බලා ගන්න. එහෙම නොවුනොත් රසාවට ගිහිල්ලා ගෙදර එනකොට බබා එහෙම වැටලා හිටියොත් තාත්තගෙමුත් ගුටි කන්න වෙනවා. අම්මයි ගුටි කන්නේ. මේ මොකද බලාගත්තේ නැත්තේ මොකද කියලා. ආන්නේ මේ තමයි භාවනාවේ හොඳට ඒ වරේ උරතල් පාගෙන එනකොට ඒක තනවා වඩා ගන්න මේ පීටි සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ දරගන්න. ඒ කියන්නේ සංහිඳියාව කායික සංහිඳියාව සිද්ධ වෙගෙන එනකොට ඒකට අනුග්‍රහ කරනවා කියන එක. බොහෝම සූරකමක්. ඒ වගේම තමයි ඒ විදිහට කාය සම්පත් සංස්කාරයන්ගේ සංසිමුණා වෙදී පීටිපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති පීටිපටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති සුඛපටි සංවේදී ආදි වශයෙන් ඊට පස්සේ චිත්ත සංකාර පරිසංවේදී චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා කියන දෙකටයි ඒකත් අපි ආදර්ශ පාඩේ නැත්නම් ඒ උද්දෘත පාඩේ ගන්න අර තුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා චිත්ත සංකාර වශයෙන් සඳහන් කරන්නේ අපි ඒක මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට ගන්නා සංඥාව. ප්‍රස්වාසයෙන් ආස්වාසයෙන් වෙන්කොට ගන්නා සංඥාව. එනත්තම් වම තියෙනකොට මේ දකුණ නෙවෙයි වමමයි කියලා එක හඳුනගන්න. ඊට පස්සේ දකුණ තියෙනකොට මේක වම නෙවෙයි දකුණමයි කියලා හඳුනගන්න. ඒ හැඳිනීමට තමයි සංඥාව කියලා කියන්නේ. ඉතින් මේ සංඥාව හොඳට තේරෙන්න පටන් ගන්නවා. මම මේ මේ ඉසලා ඉසලා මේ ආස්වාද ප්‍රසආස දෙක තුනී වේගන තුනී වේගන යනකොට ඔන්න සංඥාව බොඳ වේගන බොඳ වේගන බොඳ වේගන යනවා. බොඳ වේගන යනකොට යනකොට කලකොල වෙන්නේ නැතුව ප්‍රමෝදයෙන් යුක්තව මේක මෙහෙම තමයි භාවනා හැටි කියලා හොඳට බලලා හිටියොත් පේනවා මේ සංඥාව නේද මෙතෙක් කල් අපි හොල්මන් කරගෙන හිටියේ. ඒ සංඥාව තියෙන තාක්කල් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොල දැනගන්න පුළුවන්. ප්‍රස්වාසය ආස්වාසයෙන් වෙන්කොල දැනගන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාස නෙවෙයි තියෙන්නේ දැන් හිතවිලිය කියලා අඳුර ගන්න පුළුවන්. ඒ දෙකම නෙවෙයි දැන් තියෙන්නේ කය වේදනාවය කියලා අඳුනගන්න. එහෙම නැත්නම් මට මේ සද්දෙන් බාධා වෙන්නේ ආනපනෙ දැන් නැහැ කියලා මේ සේරගෙම වෙන්නේ මේ සංඥාව කරන වැඩපිළිවෙල ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තේරෙනවා. යම් විදියකට ආසස් ප්‍රසස්සේ සංසිඳෙන්නේ නැත්නම් එnde ende ende හිතවිලි බාධා වැඩි නම් ශබ්ද බාධා වැඩි නම් වේදනාව වලින් කලකොල වෙනවා නම් ওই සංඥාවේ වැඩපිළිවෙල අඳුන ගන්න බෑ. සංඥාව අඳුන ගන්න නම් සංහිඳියාවක් එන්න සංහිඳෙන්නේ මොකද්ද? Taman පටන් අරගත්ත මූල කර්මස්ථාන. සංසිඳනකොට සංසිඳනකොට හිතවිලි නැවෙන්නේ නැහැ. හිතවිලි එනවා. සද්ද බාධා කරන වේදනයි. එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේ සංඥාව එක එකක් වෙනකොට වෙනකොට හඳුනාගනිමින් හඳුනාගනිමින් යනවා. නමුත් දීප මූලික වැඩි. මොකද්ද? ආස්වාසයෙන් ප්‍රසආසයෙන් වෙනකොට හඳුනා ගන්න වැඩි පිළිබඳව සංඥාවට දැන් කොක්ක ගහ ගන්න තැනක් නැතුව යනවා. අල්ලා ගන්න බැරුව යනවා. සමාන වේගණයක්. එතකොට ඕන සංඥාව පච වේගන පච වේගන යනවා. නිලීන වේගන නිලීන වේගන යනවා. ආනේ සංඥා නිලීන වේගන යනකොට Tamanට පේන්නේ ගමනක් යනකොට රෑ වුණා රෑ වුණා දැන් පාර නොපෙනී යනවා වාගේ. ඉතින් බය ඇති වෙනවා. ඉතින් සැකත් වෙනවා මම යන්නේ දකුණටද මං යන්නේ උතුරටද කියලා. අර Taman මෙතෙක් පාර වශයෙන් දැනගෙන හිටපු සංඥා නැතුව යනකොට මුගව දෙනකොට පේන්නේ කලකොල වීම. මුගව දෙනකොට පේන්නේ පාර මංගුලා වීමක් කියලා. නමුත් සංඥාව තියෙන තාක් තමයි මේ මම යන හැඟීම මාන්නේ දෘෂ්ටි පවතී. සංඥාව දුරු වේගෙන දුරු වේගෙන යනකොට తాවකාලිකව ඔන්න මමයා නැති වෙනවා. ඔන්න මැනීම් නැති වෙලා යනවා. ඔන්න දෘෂ්ටි නැති වෙලා යනවා. දෘෂ්ටි නැති වෙන එක කලකොල වෙනවා. ඒක නිසා චිත්ත සංඛාර සංවේදීකන සංසීකන යනකොට හඳුනා ගන්න හැටි. මේ ඉඳගෙනද ඉන්නේ හිටගෙනද ඉන්නේ මේ ආස්වාදයේද ප්‍රස්වාසයේද මොන්නම දෙයක්වත් අඳුර ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒක නිසා නිකන් ඔය මේ ඔළුවට බ්ලැන්කට් එකක් දාලා වහලා ඔක්කොමලා වට වෙලා ගහන්න පටන් අරගන්නවා. ඒකට කොයි එකා ගැව්වද කියලා හොයන්න බෑ. ඔය තමයි සමූහයක් ඉන්නකොට වැරද්දක් විරුද්ධ කරන්නේ එක්කෙනෙක් ගිහිල්ලා බ්ලැන්කට් එකක් දාන ඔළුවට අනික ඔක්කොමලා ටොකවයි. කොයි එකා දැන්නේ කියලා අනින්න. අනිත් වගේ නිකන් දැන් මේ දඬුවමක් දෙන්න ඉස්සෙල්ලා රෙද්දකින් කළු රෙද්දකින් වැව්වා වාගේ බය හිතෙනවා අසත්පුරුෂයාට. මනාව කෙනා දැනගන්නවා දැන් මේ ආනාපානෙ තුනී වුණා. ඒ තුනී වෙච්ච නිසා ආශ්වාස ප්‍රශ්වාස වෙන් කරගන්න බෑ. මගේ උඩුකය තියෙනවද යටිකය තියෙනවද කියලා වෙන් කරගන්න බෑ. මෙන්න මේ සංඥාව නැතිවීම හොඳ දෙයක් වුණාට මේ සංඥාව නැති වී යන මාර්ගය මුලදි මුලදි හොඳට වෙන්කොට දැනගන්න පුළුවන් පස්සේ බැරි වෙනවා කියන එක යෝගාවචරය දැනගැනීම ඉතාම වැදගත් නිසා ඒක දැනෙන වෙලාවදී සංඥාව තියෙන වෙලාවදී හොඳට මෙනෙහි කරන්නයි මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය කියලා එන්න එන එන එන එක මෙනෙහි කරන්න කියනවා. ওই දෙකම නැතුව හිතවිලි එනවනම් හිතනවා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරන්න. ඒ දෙකම නැතුව එහි වේදනාව එනවනම් වේදනාව වේදනාව වේදනාව කියලා මෙනෙහි කරන්න. එහෙම නැතුව ශබ්ද වෙනවනම් මෙනෙහි කරන්න කියනවා. මොකද මේ සංඥාව මුලදී ඇති කරන්න පුළුවන් වෙනස්කම් තියෙනවා. තියෙන වෙලාවේදී සංඥාවෙන් වැඩ ගන්නවා. වැඩ අරගෙන යාට පෙන්ලා දෙන්න ඕනේ. මේ දේවල් අතර මේ වෙනස්කම් තියෙන වෙලාවේදී සංඥාව රජයි. සංඥාව රජ වෙලා, පක්ෂියා රජ වෙලායි. ඒ වෙලාවේ දෙයට හොඳට වැඩ කරන් දුන්නාම අන්තිමට මේවා තුනී වේගන යනකොට. පස්සද්ධියට එනකොට සංඥාව වදින්න නැතුව යනවා. සංඥාව අල්ලන්න නැතුව යනවා. ආන ඒ සංසිද්ධියේදී හිත කලකොල නොවීමට. සතිය බාධා නොවේ පවත්තන්න නම් වැඩේ හරියාගෙන එනකොට මෙනෙහි කිරීම හැලෙනවා. නම් කිරීම හැලෙනවා කියන එක යෝගාවචර හොඳට දැනගත්තොත් ඒ යෝගාවචරගේ අද භාවනාව හෙට භාවනාවට උදව් කරනවා. ඒ වගේම එnde එnde එnde තමන්ගේ භාවනා පිළිබඳ ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා මේ භාවනා කරගෙන කරගෙන යනකොට මේ සංඥාවේ දුර්වල වීම. සංඥාව නිලීන වෙනවා. රජ වේලා තුනක පච වෙනවා. ආනෝක හොඳට දවස් දෙකක් තුනක් හතරක් දැනගත්තොත් යෝගාචර බොම සතුටින් ආනාපානේ නොදැනුණත් හිතට අලුත් සංඥාවල් දාගන්න නැතුව සැක උපදවා ගන්න නැතුව මට හරි ගියාද වැරදුනාද කියලා කලකොල වෙන්නේ නැතුව ඒකට අභීතව මුණ දෙන්න පුළුවන් ශක්තියක් එනවා. සංඥා වගේම වේදනාව වෙනසකුත් හිටිනවා. කොහොමද ඒක දැනෙන්නේ? Taman ඉන්නා නොදන්නා බව, කය තියෙන බව, වේදනා මොනක්වත් නැති තත්ත්වයටපත් වෙනවා. ඒක කරන හුඟ දෙනෙක් කැමති. ඒක පිළිබඳව එච්චර බණ කියන්න ඕනේ වේදනාව හුඟක් අඩු වෙලා නොදැනි. මේ කියන ආසද ප්‍රසාද වෙනස නොදැනි යන එක විතරක් නෙවෙයි, කයත් නොදැනි ගිහිල්ලා හොඳට හිත නිකන් බලාකුළු අතර රැඟුණා වාගේ තරුංගලයක නූල කඩලා ගියා වගේ දුවට තැම්පත් වෙන්න පටන් ගන්නවා. මේකට අපිට කියන්න පුළුවන් චිත්ත සංඛාර පස්සම්බනේ කියලා. පස්සම්බයං චිත්ත සංඛාරං කියලා කියන්නේ තමන් කරගෙන ගිය භාවනාවේ හඳුනා ගන්න පුළුවන් ලකුණු නැතුව යන. තමන් කරගෙන ගිය භාවනාවේ වින්දන වේදනා නැතුව යන. මෙන්න මේ දෙක තමයි පස්සද්ධියේ ප්‍රධාන ලක්ෂණ දෙක. ඒ නිසා සරුවචනාංශේ කාය සූත්‍රයේදී සඳහන් කරනවා මේ ආහාර මේ පස්සද්ධි සම්බොජ්ජංගේ ඇතිවීමට අදාළ වෙන ආහාර කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස උපාදාය උප්පන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස බියෝ භාවය මහණෙනි මේ නෝපන්නා වූ පස්සද්ධියක් ඇතිවීමටත් ඇති වුණා වූ පස්සද්ධියක් තනවාඩා ගැනීමටත් මොකද්ද ආධාර උපකාර ආහාරය වෙන්නේ. ඒකට සරුවචනanse පෙන්වන්නේ අත්ති බික්කවේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි තත් යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා පස්සජි සම්බෝධ්‍යංගත උපාදාය උපද්ද උපන්නස්සවා පස්සජි සම්බෝධ්‍යංගාය බියෝ බාවයි මහනි මේ කාය පස්සද්ධිය කියලා යමක් ලෝකේ තියෙනවා චිත්ත පස්සද්ධිය කියලා යමක් තියෙනවා ඕනෝක හරියට යෝනිසෝමනිකාරෙන් නුවණින් දකිනා කෙනාට නැති පස්සද්ධි සම්බෝධ්‍යක ඇති කරගන්න පුළුවන් වඩාගත් සම්බෝධ්‍යංගේ දියුණු පවණු කරගන්න පුළුවන් ඒක නිසා ආස්වාද ප්‍රසවාසයේ සංසිඳීමත් ඒ අනුව සිටින්නා වූ සංඥා වේදනා දෙකේ සංසිඳීමත් මෙතන ඉන්න බොහෝ දෙනා අත්දකලා තියෙනවා. නමුත් ඒ ඔක්කොමලා ඔතෙන්දි කලකොල වෙන එක නතර කරන්න තමයි මෙච්චර රෑදවල් නැතුව බණ කියන්නේ. ඒ කොච්චර කිව්වත් වැඩේ නම් එතෙන්ට එනකොට අක්කමුක් වෙන එක වෙනවා. මේ තරම්ම කෙලස් බලය වැඩි. හැබැයි මතක තියාගෙන ඉන්න කවදා හෝ සංසිඳියා වෙනවා නිවන් දකින්නවා දකින්නවාමයි. ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. කෙලස් කියන්නේ පින්වත් හොඳට මතක තියාගන්න ඉන්න. කෙලස් කියන්නේ අනිත්‍යයට දුකට භාජනය වෙන අනාත්ම තත්ත්වයක්. පස්සද්ධිය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛයට භාජනය වෙන්නේ නැති එහෙම නැත්නම් මේ සංහිඳියාවට ආවට පස්සේ ඒක ආයේ හෙල්ලෙන්ට පෙරලෙන්න දෙයක් නැහැ. ඒත් අනාත්මයි. මේක තමයි ප්‍රകൃතිය. අපි කවදා හෝ ප්‍රകൃතියට යන්න ඕනේ. අපි කාදා හෝ තටම තටම ඉඳලා ගෙදර යන්න ඕන. ඒක නිසා අපිට හිතෙනවා නම් අපිට තේරෙනවා නම් ආස්වාසේ සංසිද්ධියක් දකින්නයි කියලා මේ පස්සද්ධිය සම්පෝඥයයි කියලා ප්‍රීති ප්‍රමෝද පහල කර ගන්න පුළුවන් නම් මේ යෝගාවචරය ප්‍රධාන අමුත්ත එනකොට ඉදිරියට ගිහිල්ලා උලත් අතක් දීලා පිළිගන්නවා වාගේ ඒ බොහොම ලොකු මේ පැමිණිච්ච තෑග්ග බොහොම නම්බකොල බාර ගන්න කතියක් තියෙනවා. එහෙම නැත්නම් මේ තෑග්ග දෙනවට වැඩිය වටනවා කියලා කියන තෑග්ග බාර ගන්න එක අපිට වෙලා තියෙන්නේ ඇත්තටම භාවනාදී තෑයක එනවා අපි කියනවා පොඩ්ඩක් ගෙදර ගිහිල්ලා එන්නම් වතුර කප් බීලා එන්නම් කියලාම නතර වෙනවා. එතකොට අර තෑග්ගට දුක හිතෙනවා. මෙච්චර මහන්සිලා මේ මනුස්ස ළඟට මම ගියාට මෙයා මාව බාර ගන්න කැමතියි. හැම වෙලාවෙදිම නැගිටිනවා. එහෙම නැත්තම් ඒ වෙලාවේදී කියලා ආයෙත් හුස්ම වැඩියෙන් දීලා හිට බලනවා. අර නුපුරුදු දීගට වැඩි පුරුදු කණ වැන්දුම හොඳයි කියනවා. ඉතින් මේක කොච්චර බණ කිව්වත් යෝගාවචරයට කවදා හෝ තමන්ගේම ඥානය තමන්ට ඉදිරිපත් වෙලා මෙන්න මෙතනයි රැකිය යුත්තේ. මෙතනයි බැලිය යුත්තේ කියලා තේරෙන තාක්කල් අපේ කර්ම වේග වැඩ කරනවා. අපේ තියෙන මෝඩකම් වැඩ කරනවා. ඉතින් අපි කවදාකවත් හිතන්න නරකයි. භාවනා කරුවොත් ප්‍රතිඵල නම් තියෙනවා. නමුත් ඒ ප්‍රතිඵල දරන්න තරම් අපේ මේ సంతානෙ පිරිසුදු වෙලා නැහැ. අපේ මේ సంతානෙට ධර්මයේ පදන් වෙලා නැහැ. ප්‍රේමේ තාපතානේ හිත හොඳ කල්යාණ මිත්‍ර ඇතුළ ලැබිලා නැහැ. ඒ නිසා ඕකට මේ ඕනම කෙනෙක් ආශස්වාසයේ බොහෝ වෙලා හිත තැම්පත් කරගෙන හිටියොත් ප්‍රධාන මානසික රෝගයක් නැත්නම් කායික රෝගයක් නැත්නම් හිත තැම්පත් වීම හිතුවේ. නමුත් මේ තැම්පත් වීම භාවනාවක් බවත් ඒකයි රැකිය යුත්තේ බවත් දන්නේ නැතිකම නිසා ආයසරයක් ආයාසයෙන් හුස්ම ගන්නවා හෝ කය හොල්ලලා බලනවා හෝ නැගිටලා යනවා හෝ වැඩවලින් අපි මේක අවුල් කරගන්නවා. ඉතින් මේකට එච්චරම බන වැඩි පද නැතුව අපේ නායක සනාතේ මතක් කරලා තිබුණේ එහෙම සංහිඳුණා නම් අනේ මට මෙහෙම තව පැයක් ඉඳ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒක තමයි ඒකට සාදර වීමේ ක්‍රමය. ඒ විතරක් නෙවෙයි ඒකට බය හිතෙන තවත් කාරණාවක් තමයි දැන් මෙනෙහි කරගන්න බැරුව යන. ඒක ඊටත් වැඩිය බය වෙන කාරණා. මොකද සංඥාව අල්ලන්නේ නැතුව යන. සංඥාවට පහුරු බදන්නේ නැතුව යන. ඒක තමයි කියන්නේ සංඥා පවුරු අල්ලන වෙලාවේදී දැනගන්නල හොඳට මෙනෙහි කරමින් හිටියානම් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ප්‍රඥප්ති හැලෙනකොට මේ සංඥා වැඩ කරන්නේ එතකොට මෙනෙහි කිරීම අල්ලන්නේ නැති තත්ත්වයටපත් වෙනවා කියන එක දැක දැක දැන දැන දවල් එළිය සිද්ධ වෙනවා. ඒක අහම්බෙන් සිද්ධ වුණොත්, නොදැනී සිද්ධ වුණොත්, සතියේ අතරෙන්දී කැඩුනොත් තමයි සැක පහළ වෙනවා. මොකද මේ අරමුණ මෙනෙහි කර ගන්න බැරි මොකද ආශාස ප්‍රසවාසයෙන් වෙන් කර ගන්න බැරි කියලා සැක පහල කරනවා අපි එදාගත් උපමා විදියට හාලුයි වතුරයි ලිපේ තියලා. ඒක හැඳි ගාගෙන හැඳි ගාගෙන යනකොට දිගටම පෙන්න පෙන්න ගියේ නැත්තම් ඉඳපු ගමන් කැඳ බවටපත් වුණොත් කාට හරි පෙන්නොත් එයා කියන්නේ ඉතින් නෑ නෑ නෑ. ඕකේ ඕක තිබුණේ ඉස්සලා තිබුණේ හාලුයි වතුරයි. කොහොමද මේක බොරක් බවටපත් වෙන්නේ? එහෙම වෙන්න බෑ. ඉතින් සැක උපදවන. දිගටෝ මේ සංසිද්ධිය බල බල දැක දැක අස්පන අපිට දවල් ඉලිය සිද්ධ වුණා නම් යාට තියෙන මේ හාල් බොඳ වෙලා තමයි බොර වෙලා තමයි කැඳ හැදුනේ. ආන්නේ වගේ ආස්වාද ප්‍රසවාස දෙකම ඒකාකාරී තත්වයට එනකොට අපි කියනවා සංඥාව විභූත වෙනවයි කියලා සඳහන් කරනවා. එතෙන්දි යෝගාවචරයට කියනවා මතක් කරගන්නයි කියලා. මේ ආස්වාද ප්‍රසවාස දෙක නැති වුණාට මැරිලා නැහැ. හරියටම නැති වුණා නම් මැරෙන්න eBay. මැරිලා නැහැ. ඒ වගේම ක්ලාන්ත වෙලා නැහැනේ මට දැන්. මට සීබුද්ධිය තියෙනවා. මම විසඤ්ඤ වෙලා නැහැනේ. ඒක නිසා මැරිලත් නැත්නම් ක්ලාන්ත වෙලත් නැත්නම් විසංය වෙලත් නැත්නම් කියන්න තියෙන්නේ තියෙනවා වෙන්කොට හඳුනා ගන්න දන්නේ නැත්නම් සංඥාව බොඳ වෙලා ගිහිල්ලා ආනේ බව ඒක බොහොම ගැඹුරක් මම හොඳටම පිළිගන්නවා මේ සංඥාවේ තුනී වීම සංඥාවේ ඒ බොඳ වී යෑම ඉතාම ගැඹුරුයි ඒක අල්ලන්න බැරි නිසා තමයි කියන්නේ අල්ලන්න පුළුවන් වෙලාවදී හොඳට මෙනෙහි කරන්න කියලා. උංගව දෙනෙක් ඒක ගණන් ගන්න. ඒක කිව්වට ගරු කරන්නේ. ඒගොල්ල කියන දැන් මෙනේ කරත් නැතත් ආනාපානෙ තියෙනවනේ කියලා. අන්තිම මෙනේ කරගන්න බැරි තත්ත්වයට එනකොට අන්දමන්ද වෙනකොට ආයෙත් අර වෙච්චි පාඩුව මකන්න බෑ. ඒ නිසා කරලා කරලා කරලා කවදා හෝ තමයි සිද්ධ වෙනවා. කොච්චර හොඳට සක්මන් කළා වාඩි වුණත් ආනාපානෙ කොච්චර සුවද භාවයක්, යාලු භාවයක්, මිත්‍ර භාවයක් ආවත් මෙනේ කිරීම කරන්න ඕන. කළ යුතුයමයි. ඒක දිගේ පන්ති වැඩක් බව හැබෑව. නමුත් මේකෙන් හම්බෙන ආනිසංශ මොකද්ද? මිනේ කිරීම අල්ලන වෙලාවක් තියෙනවා, මිනේ කිරීම නාල්ලන වෙලාවක් තියෙනවා කියන එක එකම අරමුණේ වටහා ගන්න ඕනේ. ආ නෙතෙන්ච තමයි Taman තේරෙන්නේ මේ රූප ධර්මයා පිළිබඳව රූප ධර්මයාගේ යම් ප්‍රමාණයකට ප්‍රඥප්ති නැත්නම් මේ නම් කිරීම, ලේබල් කිරීම හැලෙන තැනට එනකොට මිනේ කරගන්න බැරුව යන බව දවල් එළිය දැක දැක තමන් අවබෝධ කරගත්ත දවසේ පේනවා අපි මේ ලෝකයා විසින් දීපු නම් ලෝකයා දීපු විශ්මේ සංඥාවල් ඇති තාක් ඒවදිගේ යන තාක් අපි ඉන්නේ ප්‍රඥප්ති ලෝකේ. ඒ තාකල් අපිට විපස්සනා කරන්නත් බෑ අපේ ජීවිතයේ මේ තිරිසනුන්ගෙන් නැත්නම් මේ මේ සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් වෙන වෙනසකුත් නැහැ. නමුත් ਸਰවඥාන්තේ දීප ක්‍රමේ හරියට ඇඳපු ඉර දිගේම යනවනම් ඒ ප්‍රඥප්ති හැලෙන බව, පරමාර්ථ ධර්ම හිත පෙරලෙන බව දැක්ක දැක දැන දැන යන්න ඒක අන්දමන්දයක් වෙන්න දෙන්න නරකයි. ලූටා වැටීමක් වෙන්න දෙන්න නරකයි. අසතියෙන් වෙන්න දෙන්න නරකයි. ඒ නිසා සතිය මෙනෙහි කිරීම සිදු වෙන අවස්ථාව මේකයි සාර්ථක අවස්ථාව මේකයි. මෙනෙහි කළාට මෙනෙහි කිරීම අල්ලන්නේ නැති අවස්ථාව මේකයි කියලා හරියට මේ දෙක අතර වෙනස දැනගන්න එක ඒ යෝගාවචර ජීවිතේ ඉතාම වැදගත්. අපි කියනවා විශේෂයෙන්ම පිරිමි දරුවන් නෙවෙයි ගෑනු දරුවන්ගේ ඕ ලිංගික වැඩිවියපත් වීමක් කියලා එකක් තියෙනවා. ඊට ඉස්සරලා ගෑනු දරුවයි පිරිමි පස්සේ ගෑනු දරුවයි අතර විශාල වෙනසක් තියෙනවා සමාජික වශයෙන්. දැන් කෙල්ල ගෙට වෙලයි කියලා කියනවා. කෙල්ල ලොකු වෙලයි කියලා කියනවා. ඊට පස්සේ කොල්ලොත් එක්ක ඇසුරු කරන්න දෙන්නේ නැහැ. මේක අම්මලා තාත්තලා මේ සම්ප්‍රදාන කූල කුල චාරිත්‍රවල කරන දෙයක්. අනිත් වගේ තමයි භාවනා වැඩිවියපත් වීම සිදු වෙන්නේ ඔන්න මෙනේ කිරීම අල්ලන්න පුළුවන් තරම් ඉඳලා තැනටපත් වෙනකොට. එතකොට ඉතින් කෙල්ල ගෙට ගන්න ඕන කොල්ලගේ ඉන ඇටි හරිනේ. ආන්නේ වගේ අරසා කරන්න දන්නේ නැත්නම් කොතනද මේක ලොකු වුණේ කොතනද වැඩි විපත් වුණේ කියලා ආයෙත් අනාචාරය හැසිරුණොත් ඇත්තටම මේ වැඩි විපත් වෙච්ච පොඩි දරුවගේ දෝෂේ නෙවෙයි අම්මගේ තාත්තගේ දෝෂේ. ආන්නේ වගේ භාවනාවේ ඒ මෙනෙහි කිරීම අල්ලන වෙලාව සහ මෙනෙහි කිරීම අහුවෙන්නේ නැති නමුත් සති සමාධි පවතින අවස්ථාව කියලා කියන්නේ ලොකුම ලොකු පරිවර්තනයක්. කොටින්ම කියනවනම් ප්‍රඥප්ති ලෝකයේ සිට පරමාර්ථ ලෝකයට යන්න පියවර තබන තැන. ඒක සිද්ධ වෙන්නේ අන්ධකාරය. ඒක සිද්ධ වෙන්නේ අහම්බේ. ඒක සිද්ධ වෙන්නේ නිකන් පහල ඉස්සලා වැටෙනවා. නිකන් හොඳට අවදිින් ඉඳලා නිින්දට වැටෙනවා. අන්න ඒක සතියට ලක් කරගන්න පුළුවන්. එහෙනම් මේ සංඥාව කරන නාටකම් අපිට ඊට පස්සේ අපිට ওই තරම්ම දවල් වැටිච්ච වෙලේ රැය වැටිච්ච රැය වැටිච්ච වෙලේ දවල් වැටෙන වගේ වෙන්නේ. ඒ හැමදාම භාවනා කරනකොට මතක් කරගෙන යන්න ඕනේ මේ සුනී වීගෙන යනවනම් කොතෙන්ට එනකම් මට මෙනේ කරන්න පුළුවන්ද කොතෙනින් පස්සේ බැරිද? නිසා භාවනා උපදේශ වශයෙන් ගුරුවරුන් වශයෙන් උපත උගන්වන්නේ කොහොමද? ඇතුල් වීම පිටවීම වශයෙන්, පිම්බීම හැකිලිම වශයෙන් මිනී කරන්න පුළුවන් තාකල් ඇතුල් වෙනවා, පිට වෙනවා, ඇතුල් වෙනවා, පිට වෙනවා කියලා මිනී කරා. ඊගාවට පිම්බෙනවා, හැකිලෙනවා කියලා උදරේ බලන කෙනා මිනී කරනවා. කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා යම් තැනකට ආවට පස්සේ මිනී කිරීම අල්ලන්නේ. උපමාවක් විදිහට කියනවා නම් කටුමැටි පිටියකට හොඳට දියාරු කරගත්ත මැටි රිත්තක් දමලා ගැහුවොත් පාට ටක් ගාලා අල්ලනවා. ඒක තමයි ඒ කටුමැටි පිටියේ හැටි. අපි වෙනුවට කොහොල්ල රිත්තක් ඇහුවොත් හොඳට අල්ලනවා. නමුත් එහෙම තිබිච්ච මේ භාවනා ටික වෙලාවකින් ගලකට රබර් බෝලකින් ගැහුවා වගේ මෙනේ කිරීම පොළාපයින් පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයා ලෑස්තිලා ඒකටම සූදානම් වෙලා ගියේ නැත්නම් හිතනවා මොකද બોලේ මෙච්චර මේ ෂෝක් එකට මෙනේ කරගන්න පුළුවන් එක මේ දැන් මොකද වුනේ කියලා කලකොල වෙනවා. ඒ කලකොල වෙන්නේ මූලධර්මයේ දන්නෙත් නැහැ. එතෙන්දි ප්‍රායෝගිකව පිළිහිටලත් නැහැ. අර මාරුව පරිවර්තනය හොඳට අත්දකලත් නැහැ. අත්දැක්කනම් ඒ යෝගාවචරයට තේනවා මේ මිනී කරගන්න බැරි වුණේ මිනී නොකරන නිසාව, සතිය නැති නිසාව, සමාධිය නැති නිසාවත් මේ අරමුණේ ස්වභාවික ලක්ෂණ දැන් පේන්න පටන් ගන්න නිසා. ඉස්සලා අරමුණ බැගුවේ මම හුස්ම ගන්නවා. මම හුස්ම හෙලනවා. නැත්නම් ගනිමි හෙලමි කියන අර මම ආයනයේ සමාද. දැන් මේක පේන්නේ නිකන් නලිය නලිය තියෙනවා. එහෙම නැත්නම් පොඩි පිරිමැදීමක් වගේ තියෙනවා. නැත්නම් මැරිලා නැති බව දන්නවා. නිින්ද ගිල්ලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා වගේ බොහෝම පැතලි තුනී අත්දැකීමක් එන්නේ එතන. එතකොට අර වගේ නම් කරගන්න බැරුව යනවා. ඉතින් ඒ වෙනස තේරුම් අර ගැනීම ඉතාම වැදගත් මේ පස්සද්ධි සම්බොජ්ජංගේ සූදානම් වීමක්. ඉතින් ඒ වෙලාවේදී කලකොල වුණොත් විචිකිච්ඡා පහළ වුණොත් උද්දච්ච කුච්ච පහළ වුණොත් කවදාක ප්‍රමෝදයක් හිතට එන්නේ නැහැ. මේ කෝල ගති පහළ වෙන්නේ. කෝඩු ගති පහළ වෙන්නේ. අන්දමන්ද ගති පහළ වෙන්නේ. ඒක හොඳට හුරු කරගත්තොත් විතරක් හා දැන් නම් ඔන්න වැඩි හරියාගෙන ඉන්නේ කියලා අර කලකොල ගති වෙනුවට ප්‍රමෝදේ පහළ වෙනවා. මම මෙච්චර කාල මේ තැන දන්නේ නැතුව අපරාධේ මගේ ඇරියා. දැන් නම් හරියට ආව මම ඒක දැනගත්තා කියලා නමන් තුලම ප්‍රමෝදේ පහළ වුණොත් ඒක අර කියන උබ්බේග ප්‍රීති පරණා ප්‍රීති දක්වා යනකම් ප්‍රීතිය පහළ වෙන්න ඉඩ තියෙනවා. නොවුනොත් ප්‍රීතිය පහළ වෙන්නේ. ප්‍රීතිය පහළ නොවුනොත් අසද්ධිය පහළ වෙන්නේ. ලොකෝම પરම්පරාගත ධර්ම. ඉස්ලාම ඕන කරලා තියෙන මේ වැඩේ හරි කියලා ඒක කෙරේ Tamange ඇති හැකි සංඥාව. මට දැන් හරි කියලා සතුට. සතුටක් කියලා කියන්නේ මේ කාමාසාව යුක්ත සතුටක් නෙවෙයි. ඒක निराமிෂා පීටි. මේක තියෙන උපපජ්ජති භික්කවේ निराமிෂා පීටි निराமிෂා. මෙතන කියන මේ ප්‍රමෝදේ निराமிෂ ප්‍රමෝදේ. ඊට පස්සේ निराமிෂ ප්‍රීතිය ඒකෙන් තමයි පස්සද්ධිය පාන්නේ. ඒක නිසා මේක පහළ වීම නෙවෙයි මේ මේ බණ කියන එකෙන් අදහන්නේ පහළ වෙන වෙලාවේදී සිද්ධියෙන් සිද්ධිය දැන ගැනීමයි තාමත් වැදගත් දේ. ඒ වගේම තමයි එක සැරයක් පහළ වුණාම පළවෙනි වතාවේදී මේ ප්‍රමෝදය බොහෝමත්ම ප්‍රකටව ප්‍රසිද්ධව පහළ වෙනවා. ප්‍රීතියත් බත්තලියක් උතුරන්නා වාගේ, කිරියලියක් උතුරන්නා වාගේ එනවා. නමුත් ඒක දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සැරේ, පස්වෙනි සැරේට යනකොට ඒකේ තියෙන උච්ච භාවය අඩු වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රමෝදය අර ඉස්සල ඉස්සල තරම් නැතුව කියන හුරු දෙයක් පුරුද්දයක් වඩටපත් වෙනවා. ඒකත් Taman තේරුම් අරගන්න ඕනේ. ඉස්ලාම අපි යමක් දකිනකොට ඒකෙන් ඇති වෙන සීලාරය ටික වේලාවක් යනකොට අඩු වෙනවා. මොකද හේතුව නැවත නැවත දැකීම නිසා. ඉතින් ඒ නිසා අපිට මතුවෙනකොට හොඳට අල්ලගන්න පුළුවන් වුණොත් කොහොම නමුත් මේක තමයි ප්‍රමෝදය කියන්නේ මේක තමයි ප්‍රීතිය කියන්නේ මේ දෙක තමයි පස්සද්ධිය පහළ වීමේ මූලික අවශ්‍යතාවය කියලා. එතෙන්දි මේ සංඥාවට වෙන විපිරියාසය වේදනාවට වෙන විපිරියාසය හොඳට දැනගත්තොත් සෑම දෙයකින්ම Tamanට චිත්ත ධෛර්යයක් සහ ආත්ම ශක්තියක් ඇති වෙනවා. ඒවා එකක් හෝ හරියට තේරුම් ගන්න බැරි වුණොත් භාවනා විදිහට යයි. නමුත් අර චිත්ත ශක්තිය සහ ආත්ම ධෛර්යය ඇති නොවීම නිසා දිගට දිගට වීර්ය අඩු වෙනවා. දැන් මොකද්ද කරන්න ඕන කියලා ගන්න අන්දමන්ද වෙනවා. ආන්න මේ අන්දමන්ද වීම භාවයේ මේ මේව නැත්තම් ඒ යන පාරේ පිළිබඳව කලකොල භාවය ධම්මවිචේ සම්බොජ්ජංකයට කරන විශාල මානදරේ. ධම්මවිචේ කියලා කියන්නේ ආලෝකයක්. ඒක සැකය කියලා කියන්නේ ඒකේ හතුරක්. අපි තින් සතියෙන් සමාධියෙන් හිට මේක කාරණා සලසලා දුන්නේ නැත්නම් ධම්මවිචේ පහළ වෙනව වෙනුවට නැත්නම් ධර්ම කාරණා වෙන වෙන වශයෙන් හඳුනා ගන්නවා වෙනුවට ඒ වෙනුවට විචක්ෂණ බුද්ධිය යෙදෙනවා වෙනුවට කලකොල වෙන්න පටන් ගන්නවා. ඒකයි කියන්නේ මේ දිව්‍යන් වහන්සේවත් අත තියන්න කැමති නැත්නම් වල මොඩෝ පිණුම් ගහනවා කියලා කියනවා. ඒ මොකද හේතුව දන්නේ නැහැ මං ඉන්නේ කොතනද මේ මොකද්ද කියන එක දන්නේ නැති වුණොත් ඉතින් සරුවචනාංශේ කියනවා මේ සේරම පව් වලට හේතුව නොදැනීම. අවිද්‍යාව තමයි පටිච්චසමුප්පාදේ මූලිකම දේ. ඉතින් මේ බණ කියන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ අපි මේ කාලේ ඥාතිගෙන් වෙන් කළ වස්තුවේ වෙන් කළ කරන්නේ මේ අවිද්‍යාවම නැවත නැවත එන්න හදලා එයාම කර්ම මුලින්ම අල්ලගන්නවා. ඒක අල්ල ගන්න බෑ ආවට ගියාට හරියටම කාරණාව දැනගන්න. ඒ කියන්නේ අපි ඔත්තුකාරයෙක් වශයෙන් අපි කටයුතු කරලා යම් කිසි විදියකට මේ නියම හොරා මහ හොරා අල්ලගන්න ගිය වෙලාවේදී වනවන්න බෑ. එයාට හරියටම නම කියලා හරියටම කාඩ් එක වෙන්නලා මේ උඹ නේද කියලා අහුවොත් විතරක් එහෙමම නිකන් මේ දිය වෙච්ච උණු වෙච්ච ඉටිපන්දමක් වගේ ඇදගෙන වැටෙනවා. වනනවා දැක්කොත් විඤ්ඤාවස්තාවක් ගන්න. එහෙම වනන්න දෙන්න බෑ. එතෙන් වෙනකොට කොටු කරලා තියෙන්න ඕන 100 කියලා. එහෙම නැතුව ඒ මහවරා නැතුව පොඩි උරුන්ට නම් සාමාන්‍ය වනන කොටත් වැටෙනවා. මහවරා කියන්නේ එහෙම වැනෙන එකෙක් නෙවෙයි. කාර්යයටම නම කියලා කෙලිම කතා කරලා මේ උඹ නේද කියලා කිව්වොත් ආයෙ දෙකක් නැහැ එතනම වැටෙනවා. ආන් මේ වගේ මේ කෙලෙස් සතුරත් එක කවදාකවත් වනවලා නම් ගහන්න යන්න එපා. කෙලෙස් කියන්නේ ඒකට යට වෙන જાතියක් නෑ. හරියටම කෙලිම නම කියලා කතා කරන්න පුළුවන් නම් වැඩ. මේකයි අර මුලින් මුලින් නම කියලා මෙනෙහි කිරීමේ වටිනාකම. ඒක අර Power of Mindfulness කියන පොතේ මේ ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ උපමාවක් වශයෙන් සඳහන් කරනවා මේ යද්දෙස්සෝ එහෙම නැත්නම් මේ භූත වැඩ යක්ෂ වේරවණ වැඩ කරන මිනිස්සු ඉතින් ওই විවිධාකාර යంత్ర මන්ත්‍ර වැඩ කරනකොට මේ මිනිස්සුන්ගේ තියෙන ශක්තිය වෙන්නේ ඒ එන බලවේගය සීරිමාසිනාද ඔඩ්ඩිමාසිනාද ඔය නම් මතක් තියෙනවා එන්න කෙනාට හරියට නම කියලා කතා කරන්න පුළුවන් නම් මිනිහා දන ගන්නවා යකාට බොරු කියන්න බෑ කියනවා. යකෙන් ඇහුවොත් ඔය සීරි මැසිනා නේද කියලා සලූට් එකක් ගහලා අපව වැරලා යනවා කියන්නේ. බැරි වෙලා වෙන නමක් කිව්වොත් දැනගන්නවා බෙල්ලටම අත තියෙනවා. මේ මනුස්සයා මේ බොරුව කරන්නේ මං මාව අඳුරගන්නේ නැහැ කියලා දැනගත්ත එකම යකාට බලේනවා. යකාට බලේ නැති වෙන්නේ හරියට නම කියලා කතා කරනවා. ඉතින් ඒක ඒ ශාන්ති සඳහන් කරලා තිනවා ක්ලේශයක් ආපුවාම මේක රාගය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, මෝහය වෙන්න පුළුවන්. වනවන්න එපා. Tamanට තේරෙන්නේ කොහොමද ඒකෙම නම කියලා කතා කරන එකයි තියෙන්නේ. ඕනම ක්ලේශයක් සත්‍යයට බයයි. ඒකට උපමාවක් ඇදෙදි කියනවා අපේ ගෙවල් දොරවල් වල එකතු වෙලා තියෙන කුණු දී මුල්ලේ කුණු කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා මේ ගෙවත්තෙන් ගන්න මේ තනකොරෝලි ඇති වෙන කුණු, ඒ කුණු ඕනම තැනක අන්ධකාරයකට මේ සීතල තැනකට දාලා තියන්නේ. ඒව නරක් වෙලා කුණු වෙලා කුණු ගඳ ගන්නවා. ඒක තමයි කුණු වල හැටි. යම්ම වෙලාවක මේ කුණු ටික අවුවට දාන්න බලන්න බොහොම ඉක්මනට හොඳ කොම්පෝස්ට් එකක් බවටපත් වෙනවා ඒකේ අර තියෙන විෂ බීජ සේරම මැරිලා මෘතෝපජීවි බැක්ටීරියා විතරක් ඒ තුළ බොහොම ශීඝ්‍රයෙන් අරක ඩිකොම්පෝස් වෙනවා නැත්තම් දිරලා හොඳ පොහොරක් බාටපත් වෙනවා. ඒ නිසා අන්ධකාරයේ තියෙන්න තියෙන වසවිස නරක ගඳ පුෂ්ජාති වැඩේ. ආලෝකයට දාපු ගම කොම්පෝස්ට් එකක් බාටපත් වෙනවා. ඒ වගේ තමයි අපේ මේ කෙලස් කඳ හංගන්න හංගන්න විෂ බීජ ඇති කරලා මේ ශරීරයත් අපේ හෘදේ වස්තුවත් අපේ సంతාණයත් පැටවෙනවා. මෙන්න මෙතෝ නේද කියලා කෙලින්ම නම කියලා කතා කරපුවාම හරියට ධම්මවිචේ සම්බොධ්ජංගය කියලා කියන්නේ ආලෝකය සූර්යාලෝකයට ලක් වෙච්ච කුණු කන්දල් වාගේ එල්ලික් කරපු ගම මේක එතන පටන්ම ඒ හානිකර විෂ බීජ අයින් වෙලා මෘතෝපජීවී කියලා කියන්නේ ඒක දිරීමේ විෂ බීජ ජයගෙන පෝෂ පොහොර පාටපත් වෙනවා ඒ නිසා සරුවත් යනන්ති සඳහන් කරනවා තථාගතප්ප වේදීෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්ච මහණනි මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාරන ලද ධර්මයේ සහ විනය දෙක එලි කරන්න කරන්න බබලනවා අහංගන්ට අහංගන්ට බබලීමක් නැහැ කෙලෙස් වලට අවශ්‍ය කරලා තියෙන හැඟ වෙන එක තමයි අහංගන්න අහංගන්න කෙලෙස් තියෙනවා අපි මේ සත්පුරුෂෝන් ගාවට ගිහිල්ලා අපි ළඟ තියෙන වැරදි ටික එලි කරන්නේ අපි ළඟ භාවනා කරනකොට මට මේ නරක හිතිවිලි පහළ වෙනවා වේදනාව එනවා සද්ද එනවා කියලා අපි නැවත නැවත මේක බලන්නේ මොකද්ද ඔක බලන්න බලන්න බලන්න කෙලස් වල බල බෙදෙනවා හංගන්න හංගන්න හංගන්න කෙලස් බල වැඩි වෙනවා ඒ නිසා අපි සත්පුරුෂෝ සත්පුරුෂෝ එකතු වෙලා එක්කාර එක්කනේ කණ්ණාඩියක් බාටපත් වෙලා මගේ වැරදි ටික තව කෙනෙකුට කියලා කියනවා මම භාවනා කරනකොට මට මෙහෙම වෙනවා. ඒ සත්පුරුෂයාට බෑ ඒක නැති කිරීමේ ශක්තියක් එයාට නැහැ. එයාට පුළුවන් තව කෙනෙක් මේ කරන හිලිතරව්වට සාක්ෂිකාරයක් වෙන්න. සාක්ෂි වෙච්චි ගමන් දෙන්නම දිනුවා. කිසිම වෙලාවක සටමායාව වැරදි හංගන ගතිය සහ නැති ಗುಣ මවාපාන ගතිය තිබුණොත් මේ වැඩේ වෙන්නේ. නිසා යෝගාවචරිකට ෂටමායාව බෑ. ෂට කියලා කියන්නේ නැති ಗುಣ පෙන්වන. මායාකාරී කියලා කියන්නේ ෂට කියලා කියන්නේ මේ මේ ಗುಣ හංගනවා. මායාව කියලා කියන්නේ නැති ಗುಣ පෙන්වන්න ওই දෙක තියුණොත් නම් යෝගාවචර කරනවා. ඒ නිසා අපි මේ භාවනා කරනකොට අපිට වර්ධින, පරදින, පච වෙන තැන් තියෙන නෙමෙයි සේරම රත්තරන් අකුරෙන් ලියා ගන්න ඕනේ. ගලේ කොටන්න ඕනේ. කෙටුව දෙසරයි තුන්සරයි ඊට පස්සේ නෑ. මේව හංගන්න ගියොත් තමයි අමාරු. ඒක නිසා මේ මෙනේ කරන්න පුළුවන් තැන බැරි කරන. මේ ඒ වශයෙන් දැනගත්තාම ඇති වෙන මේ ප්‍රමෝදය භාවනා කරේ දක්වන ආකල්පම වෙනසක් මිස නැත්නම් අපි ඒ කෙරේ දක්වන පිළිපදින ක්‍රමයේ වෙනසක් මිස භාවනාවේ ක්‍රමයක්. ඒ නිසා භාවනා කරන හුඟ දෙනෙක් මේ අත්දැකීම් ලබලා තියෙනවා. නමුත් එතෙන්දි පිළිපදින හැටි දන්නේ. ආන් ඒක නිසායි මේ සර්වඥාන්සේ සඳහන් කරන්නේ කවවම කවදාකවත් මේක හිතලා නම් ගන්න බෑ. අනිවාර්යෙම බලන්න. අනිවාර්යෙම ධර්ම සාකච්ඡා කරන්න. කොච්චර භාවනා කරත් මේ ආනාපානෙ තුනී වීගෙන යනකොට මම මේක අභීතව මුණ දෙන්න ඕනේ මේක පැය ගණන් ඉන්න ඕනේ කියන එක හිතෙන්නේ නැල්ලු. කවමදාක පුතඥයෙකුට ස්වයම්බූව හිතෙන්නේ නැහැ කියලා කියනවා. මේ පිළිපැදිය යුතු සම්‍යක් දෘෂ්ටිය පිළිපැදිය යුතු ආකාරය කවදාකවත් හිතෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ද්වේමේ භික්කවේ පච්චය සම්මාදිට්ඨිය උපාදාය ඛතමේ ද්වේ පරතෝච ගෝසෝ අජ්ජත යෝනිසෝ මනස්කාරෝ කියලා සර්වඥ දේශනාවක් තියෙනවා. මහන්නේ මේ සම්‍යක් දෘෂ්ටිය අනිවාර්යයෙන්ම හේතු දෙකක් මතින් පැනනගෙන එකක් තමයි පරතෝഘോഷයේ අනුන්ගේ බණයි. දෙක තමයි අධ්‍යාත්ම යෝනිසෝමනසිකාරෝ ඒ කියාපු ආකාරයට ඇතුළත නුවණින් වැඩ කිරීම. ඒ නිසා බණ ඇහුවට ඒක කාටවත් අපි අහවලාත් කියලා දෙනවා මම ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි. දෙකොල්ලම ධර්ම ගෞරවයෙන් කරන්නේ. ඒකෙන් වැරද්දක් දකින්නයි කියන එක කවදාකවත් රාජ අපරාධයක් නෙවෙයි. කවදාකවත් ලැජ්ජ වෙන්න කාරණාවක් නෙවෙයි. මේ වැරද්ද වැරද්ද වශයෙන් දකින්නවනම් සර්වඥාන්සේ විතර සන්තෝෂ වෙන කවුරුවක්වත් නැහැ. අපි මේ සර්වඥ ශා วก ව විදිහට කරණ තියෙන්නේ මෙනෙහි කරන්න පුළුවන් වෙලාවෙ මෙනෙහි කරන බව දාන්න. නැති වෙලාවෙ නැති බව දාන්න. එන ක්ලේශයක්, එන වේදනාවක්, එන හිතවිල්ලක්, එන සද්දයක් ඒ ඒ වශයෙන් මෙනෙහි කරනකොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? අර මුලට ගත්ත මූල කර්මස්ථාන එnde එnde එnde වැඩි වේලාවක් ඉන්න පුළුවන් ගැටයක් වෙන. වැඩි වේලාවක් ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒක තුනී වෙන අවස්ථාව හොඳට හැම පරියන්කේදීම දැක ගන්න පුළුවන්. එතකොට තමයි මේ පස්සද්ධිය කියන මේ සංහිඳියාව ගන්න පුළුවන්. ඒ පස්සද්ද සංහිඳියාව ඇතිවීමට ආසන්න කාරණා වශයෙන් අපි ඉගෙන ගත්තේ මොකද්ද? මේ කායපස්සද්දි චිත්තපස්සද්දි කියන දෙකට සූර වෙන එක. නමුත් ඒ සම්බන්ධයෙන් ඒ සරුවචනාංශ පෙන්වන එක මේක හේතුවයි පොදු ඒකට මේ අටුවාචාරින් වහන්සේලා පෙන්නනවා මේක දික් කරලා පළල් කරලා උනන්දු ඇත්තන්ට මේක විස්තර වශයෙන් දැනගන්න. ඒකට කාරණු හතකට ওই සරුවචනාංශ පෙන්වන එකම කාරණාව කාරණු හතකට කඩලා පෙන්නනවා. ඒවා හුඟා කැමැති වෙයි මේ අත්ව අහන්න. ඒ වගේ තියෙන්නේ මේ ධර්මයේ අනිත්‍යංග වල සඳහන් වෙන නැති 아무තු කාරණා ටිකක් මේකේ තියෙන්නේ. අපි ලොකු සාසින්න කාලේ කිව්වේ මේකට දානෙක එක්ක කියලා. මොකද ඉස්ලාම සඳහන් කරන්නේ අනීත භෝජන සේවනත. හොඳට ආහාර ටික ලැබුණොත් තමයිලු මේ පස්සද්ධි චෛසිකේ පාල වෙන්නේ. නිසා හාමුදුරුවෝ මේ වගේ නැකිවහම උපාසකම්මලා ඉතින් බොහොම ජයට බට්ටි කහදාන ඇවිල්ලා පූජා කරනවා. මේ හාමුදුරුවෝ නිවන් දැක්කොත් අපිත් නිවන් දකි කියලා හිතලා දාන දීලා නිවන් දකි. එහෙමනම් වෙන්නේ නැහැ. තමනුත් දානේ බලඳන්න ඕනේ, තමනුත් භාවනා කරන්න ඕනේ. ඒ නිසා මේ පස්සද්ධිය පහළ වෙන්න නැත්නම් ප්‍රමෝදය සහ ප්‍රීතිය පහළ වෙන්න ප්‍රණීත ආහාර ලැබෙන්න ඕනේ. ඒ වෙලාවේදී ලූක ආහාර, නොගැලපෙන ආහාර ලැබුණොත් අර වැඩෙමින් පවතින පස්සද්ධිය බාධා වෙනවා. ඒක නිසා ඒ ප්‍රණීත භෝජන සේවනතා කියන එක යහමතුරු තියාගෙන ඉන්නව අවශ්‍ය වෙලාවට සුදුසු තැන බන්න ටිකක් කියලා. ඒ ලාභ සත්කාර වැඩි කරන දාන කික්ක කියලා තමයි අපි මේකට කියන්නේ. නැත්තම් කණ්ඨක සූත්‍රය කියලා කියනවා. ඉතින් මේ සූත්‍රයේට කියනවනම් හොඳ කතා කියනවා. නමුත් වෙලාව ඇතුළත මම කෙටි කතාවක් මතක් කරනවා. එක දවසක් ස්වාමීන් වහන්සේලා 39ක් විතර සරුවචනන්සේ වැඩ ඉන කාලේ ඈත ගම්මානයකට ගිහිල්ලා තියෙනවා බණ භාවනා කරන්න. එතකොට මේ වගේ ආරණ්‍ය සීනාසන සිව්පසදායකව ඉවනේ මේ බුද්ධ ආගම හැදෙන කාලේ. ඒ ගමක් තිබිලා තියෙනවා ඒ ගන්නායකට ගන් දෙතුවට කියලා කියන්නේ මාතිකා කියලා. ඉතින් මේ මනුස්සයාගේ අම්මා තලසුනා මනුස්සයා මේ මනුස්සයා දැකලා තියෙන මේ හාමුදුරුවෝ පොතියක් ගැට ගහගෙන 30ක් නමක් විතර වඩිනවා. ඊළ අහලා දෙනවා කොහෙද tamun නාදලා වඩි. අන්නේ වස්වසන්ට තැනක් හොයනවා. ආයතන මොකක්ද එකෙන් අදහස් කරන්නේ? අදහස් කරන්නේ අපිට වස් කාලේ අඩු ගන්න බිත්ති තුනක්වත් අහිත ඉඩම මේ ගයක් ඕනේ. ඒකට ඇඳක් ඕනේ. අපිට ළඟ ගොදුරු ගමක් තියෙන්න ඕනේ. දාහන ටික පිටින් පාත කරගන්න තැනක් ඕනේ. අපිට එච්චරයි ඕනේ. අපි ඉති වතුර තියෙන තැනක ඒ ලැබුම් ගන්නවා. නිකන් අර අයිකොන් ටිකෝ ගිහිල්ලා මේ කූඩාරමක් ගහගන්නවා වගේ. ඉතින් අම්මා කියලා තියෙනවා මේක ළඟ කැලයක් තියෙනවා. වතුරක් තියෙනවා. මම ඔබ වහන්සේලාට එහෙමනම් මේ ටික හදලා දෙන්නම්. දාහන ටිකත් අපේ ගමෙන් සැපෙන්න සලස්සන්නම්. අපේ පුතා තමයි ගමේ මේ ආරච්චල නතර වෙන්නේ. ඉතින් සංඝයා වහන්සේලා නතර වුණා. නතර වෙලා ඉවරලා. ඉතින් ඒකටම කැපකාරයෙක් තියලා මේ අම්මා ඉතින් අර අතන කුටි හකක්ස් කරලා දීලා මේ දහන ටිකත් ලැබෙන්න සැලැස්සුවා. මේ සලස්සලා ඉතින් අර ගෙදර වැඩ හරියට දැන් අම්මට 39කට උපස්ථාන කරන්න එපායි. ඉතින් වෙන වැඩක් නැහැ යමක්මක් තියෙන මිනිස්සු හොඳට උපස්ථාන කරගෙන ඉන්නකොට කැපකාරයෙන් යව කොහොමද ඒක ස්වාමීන් වහන්සේලා දැන් තනි තනිය තම තමන්ගේ වැඩ කරගෙන ඉන්නවා. ඊට පස්සේ අපිට යන්න බැරිද ඔක බලන්න කියලා. ඊට පස්සේ ඒක මම ආලා බලලා කියන්නම් කිව්වා මේ පොදු තැනක් තියෙනවා එතෙන් ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා එතෙන් පින්දපාත ගන්නටයි දාන ගන්නටයි වටිනවා පින්දපාත නෙමෙයි දැන් මේ විලම්බස ටිකක් ගන්න වටිනවා යන් කියලා ඉතින් අම්මලා එහෙම අම්මා අර අපකාරයත් එක්ක ගිහිල්ලා තියෙනවා ඒ අම්මට කියන්නේ මාතික මාතා කියලා මාතිකේ අම්මට මාතික මාතා ගියාට පස්සේ බලනකොට කිසියම් කෙනෙක් පේන්නේ නැහැ ඊට පස්සේ බලලා තියෙනවා මොකද මේ කිසි කෙනෙක් ඉන්න බවට සද්දෙත් නැහැ පේන්නත් නැහැ කොහොම මේ මිනිස්සු කියලා කැපකාරයෙක් වළු මේක තමයි ස්වභාවය මම ඇවිල්ලා මෙතන මං ආපු බවට කරන්නේ gediya ගන්න එකයි. ඉතින් වෙලාවට gediya ගහපුවම ස්වාමීන් වහන්සේලා එනවා. ඉතින් නැන්දන ගහපන් කිව්වා. ඊට පස්සේ මේක මෙයා gediya ගැව්වා. gediya ගහනවා කියලා කියන්නේ අපි මේ ලාම් එක ගහනවා. මේත් ඔය gediya ගහන. gediya වල පස්සේ මේ 39 30 ක ඉඳලා තනි තනියෙන් ඇවිල්ලා අතන වාඩි වුණා. වාඩි වුණාට පස්සේ අර අම්මා කුලප් වුණාලු මේ ස්වාමීන් වහන්සේලා දබර කරගෙන රණ්ඩු වෙලා වගේ ඉන්නේ එක නැක් කරකට කතා කරන්නේ මොකද ඒ කියන්නේ. ඉතින් ගිලම්පද කෙනා වීලි වෙලා ලොකු සාංශ ළඟට ගිහලා ඇහුවලු ස්වාමීන් වහන්සේ මොකද්ද ප්‍රශ්නේ කියලා. ආයම්ම ඒ පාසකය ලොකු සාංශ ඇහුවලු ඇයි කියලා. ඔබ වහන්සේලා රණ්ඩු වෙලා දබර වෙලා කෝලහලයක් වුණාද? නෑ එහෙම එකක් නෑ කියලා. එහෙනම් මොකද ඔබ වහන්සේලා මේ එකිනෙකාට කතා කරන්නේ නැත්තේ? නෑ නෑ මේ අපි මේ හිත හදන වැඩක් කරන්නේ. ඒ නිසා කය වචන දෙක සංවර කරගෙන ඉන්නේ. ඉතින් වටපිට බලනකොට හොඳට අතපතු ගාලා ලස්සනටත් තියෙනවා. ඉතින් මේ අම්මට මේ කවදාකවත් මේක කරලා නැහැ. ඒකලියලා ඔබ වහන්සේලා දැන් කයින් වැඩ ගන්නෙත් නැහැ. නැත්නම් කය දුස්චර්ය කරන්නේ නැහැ. වචනෙන් මේ දුස්චර්ය කරන්නේ මොනවද කරන්නේ? මෙහිමයි යම් මේ වැඩේ මේ එක එකන එක එකන කර්මස්ථානයක් වඩනවා. මොකද කර්මස්ථාන වඩනවා කියන්නේ මේ සමහරු අසුභ භාවනා කරනවා. සමහරු බුද්ධානුස්සතිය කරනවා. සමහර ආනාපානෙ කරනවා. සමහරු බිම්බීම හැකිලිම කරනවා. ඉතින් එක එකන කරනවා. ඉතින් මොකටද මේ? මේකෙන් තමයි මේ සංසාරයෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ කියලා අපේ බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අම්ම ඇහුවලු මින් ගෙවල් දොරවල් වල ඉන්න දහසක් සුමේ කරන මේ කුසී අම්මා කෙනෙකුට ඕක කරන්න පුළුවන් කියලා. මේ ලොකු ආමසෝකල් පුළුවන්. ඊට පස්සේ කෝ අනේ ස්වාමීන් වහන්සේ නම් මේ මටත් ඔන්නෝගේ එකක් කියලා දෙන්න. ඊට පස්සේ වාඩි කරවලා කියලා දෙන මේ අසුබ භාවනාව. අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්ත ආදි වශයෙන් අසුබ භාවනා කරා. ඉතින් මේ යම දෙසරත් තුන් සැරක් විතර ගෙදර ගියාම හොඳටම වැඩ. දැන් 39කට අමුතුවෙන් සංග්‍රහයක්. ඒ ඔක්කොම කරන ගමන් අසුබ භාවනා කරලා මේ අම්මතෝයි කියන ප්‍රමෝදයේ පුදුමාකාර විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් 39ක් දරුවෝ හම්බෙලා වගේ. කොහොටම උපස්ථාන කරනවා. දහසක් වැඩ. ඒ වුණාට පුදුම සතුටකින් කරා. මේ ස්වාමීන් වහන්සේ රණ්ඩු වෙලා නෙමෙයි ස්වාමීන් වහන්සේ ප්‍රතිපත්ති පුරනවා කියලා දැනග. ඊට පස්සේ ඒක ප්‍රීතිය පස්සද්ධිය බවට පත් වෙලා මේ අම්මා කොහොම හරි gedara dore ওই වස්තුම් මාර්ගේ ගත කරන ගමන්ම මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන මාර්ග ඥාන ලැබලා අනාගාමි මාර්ගඵලස්ත ආර්යෝත්තමාවියක් විදිහට දැන් gedara dore වැඩ කරගෙන ඉන්නවා. අම්මට හරි සන්තෝෂයි මේ ආම්තුරු දීපු වැට දිගේ දිගටම ගියාම මෙච්චර දුර යන එක දවසක් අම්මා ඉතින් මේ වගේ හොඳට පාඩි වෙලා භාවනා කරලා නැගිටිලා කල්පනා කරා අනේ මගේ මේ කුල දේවතාවුන් වහන්සේලා බුද්ධ පුත්‍රයන් වහන්සේලා මට දුන්නේ මොන තරම් ලාභයක් උන්වහන්සේලා ඇතර බලනකොට මේ ඉර්ෂින්නාන්සලා වගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ මුන්වහන්සේලාගේ චිත්තසංතාන මොන්න තරම් පිරිසුදු වෙන්න ඕනද කියලා ඉතින් අර හාමුදුරුවන්ගේ ಗುಣ ගර්ණා වර්ණා කරන විතර නිකමට හිතුණා මට එයත්ගේ හිත දැක ගන්නට ඇත්තන් කියලා. බලනකොට අම්මට ඒ අනුන්ගේ හිත දැක ගන්න ඥානෙ පහළ වුණා. පහළ වෙලා එක එකනෙක එකන පරීක්ෂා කරලා බලන්න එකම ස්වාමීන් වහන්සේ නමක්වත් පළවෙනි ධ්‍යානෙටවත් ඇවිල්ලා නැහැ. කිසිම මාර්ගඵලයක් ලැබලා නැහැ. අම්මට කල්පනා වුණා මේක වාගේ වැඩක් දැන් මේ ඇත්තෝ මේ අම්මා තාත්තලා අයින් කරලා වස්තු අයින් කරලා රට රාජ්‍ය අයින් කරලා මෙතෙන් ඇවිල්ලා මේ ආත්ම ආදර්ශවත් තාලයට බණ භාවනා කරනවා මට හිත කොච්චර දෝ සතුටක් සමාදානයක් ඇති වුණා. දැන් මට කොච්චර හිත ප්‍රසාදේ පහළ වුණාද කියනවනම් මගේ හිත යොමු කරලා අනුන්ගේ හිත බලන්න පුළුවන්. හිත බලපුවාම පේන්න තියෙන්නේ සාංශලාර තියෙන තාම පෘථග්ජන හිත. හිතා ගන්න මොන තරම් මේ වගේ ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙකුට මොන තරම් හිතක් පහළ වෙද්දි මේ වගේ දඟ ඊට පස්සේ හොඳට කල්පනා කරලා බලනකොට ඒ අම්මා බැලුව ඒ අම්මා මේ අනේ මෙච්චර මේ බණ භාවනා කරන අනුන්ට බණ කිව්වට මේ ශාන්දලා ඉන්න පුතක් නැණයි කියලා නරක හිතක් ඇති කරගත්තා නෑ. අම්මා කල්පනා කරා දැන් මට මේ දේ හරියන්නත් මේ දරුවන්ට නැත්තම් මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මේක නොහරියන්නත් කාරණා. අම්මා දැක්කේ මොකද්ද? මේ 30 දෙනා අම්මලා 30 දෙනෙක්ගේ දරුවෝ 30 ආකාරයකට දාහනේ වළඳලා තිනවා. මේ ඇත්තට දාහනේ ටික හරියට හම්බෙලා නැහැ. එක එකනාගේ රුචි අරුචිකම් වෙනවා. සමහර තෙල් වලට කැමති. සමහරු මිරිස් තොට කැමති. සමහරට මිරිස් කන්න බෑ. සමහරුන්ට බැදුම් ඕනේ. ඔන්න ඔය විදිහට බලනකොට අම්මට කල්පනා වෙලා තියෙනවා මේ කටියට අවශ්‍ය සප්පාය ආහාර ලැබිලා නැහැ. ඒක නිසා ඊට පස්සේ අම්මා කල්පනා කෙරුවේ දාන දෙනකොට හිත බලලා ඒකත් ඒකේ රුචි අරුචිකම් වලට දාන දෙන්න පටන් ගත්තා. දවසයි දෙකයි වර්ෂ කරනකොට 39ම අරියත් ඵල සමාපත්තියට සම්බන්ධින්න පුළුවන් තරමට මාර්ගඵල ඥාන ලැබුවා කියන පොතේ සඳහන් කරනවා. ඊට පස්සේ වස්පවාරණය කරනවා. අස්පවාරණය කරලා ඉවරලා ඒ කිවිලා මේකට කිව්වා සමාහ කරා සරුවචන් වහන්සේට ස්වාමීන් වහන්සේ මෙහෙම අබෞද්ධ වුණත් අපි වගේ වැඩවලට මෙහෙම උදව් කරන මිනිස්සු මෙහෙම ඉන්නවා අපි ගියා අපිට මුල් කාලේ කිසිසේත්ම සප්පායක් ලැබුණේ සප්පාය ආහාර ලැබුණෙත් නැහැ හැබැයි ඉතින් අපි වහන්සේ කියපු තාලට ධර්ම විනය රැකගෙන ජීවත් වුණා පහු වෙනකොට ඒ අම්මා අපිට ඒ රුචි රුචි ආහාර එක එකකට ඕන දේවල් සපයලා දුන්න නොබෝ කාලෙකින් අපේ ඒ චිත්තසංතාන පිළිලා කාය දර්පණ සංසිඳිලා චිත්ත දර්පණ සංසිඳිලා කාය ප්‍රසාද චිත්ත ප්‍රසාද ඇති වෙලා අපිට අපගේ මේ ධ්‍යාන මාර්ගඵල සාක්ෂාත් කරන්නේ සිද්ධ උනායි කියලා. මේ සර්වඥන්සේ බොහොම සන්තෝෂ වුණා නේ මේ දුර බැහැරකින් අම්මා කෙනෙක් ඒ තමන්ගේ දරුවන්ට වැඩි සලකලා කියනොත් උතන ලහක අහගෙන හිටියා පුතග්ජන හාමුදුරු කෙනෙක්. ඔය හාමුදුරු හිතුවා මේතන තන අහගත්තොත් ගියොත් නම් හිතුව හිතුව දේවල් වළඳන්න පුළුවන්. තෝසෙ ඉල්ලුවොත් තෝසෙ ලැබෙයි උඳු වැඩේ හම්බුනොත් උඳු වැඩේ හම්බෙයි හිතන හිතන දේ හම්බෙයි කියලා අර හාමුදුර කෙනෙක් ළඟට ගිහිල්ලා කිව්වා මෙහෙමයි කොහෙද තැන. ඉතින් හාමුදුර කිව්වා අසවල් තැන. ඊට පස්සේ බුදු දනහසට වන්දනා කරලා සායන්ත මම දුර බෑහට කියලා භාවනා කරන්න කැමතියි. ආ හොඳයි. අර හාමුදුර ගියාතේ. යනකොට අම්මා හරි සතුටු වුණානේ තවත් හාමුදුර කෙනෙක් හම්බුනානේ කියලා ගිහින් ඉවරලා ඉතින් හාමුදුර කුටියට යනකොට ඉතින් වේස නිසා ගිහිල්ලා කල්පනා කරා අනේ මට මේ වේසයි හැන්දාවේ චතුමදුර ටිකක් හම්බුනොත් කියලා ඒකට මම අම්මා දැකපකාරයක් අතේ චතුමදුර ටිකක් හරි ඊට පස්සේ හිතුවා මට උදේට මේ මේ මේ ආහාර ලැබුණොත් තවල්ට මේ මේ ආහාර ලැබුණොත් කියලා ඉතින් ඔන්න මේ හම්සන්ගේ වැඩේම ඒ අර තියෙන රුචි දේවල් මතක් කරනවා හරියට ඒ අම්මයිව සකස් කළේ ඊට පස්සේ කල්පනා කරලා හිතනලු මට මේ අම්මා කවුද කියලා බලා ගන්න නැත්තම් අම්මම ගෙනල්ලා දාහන් ටික බෙදනවනම් ආ ඒක දැනගත්ත පස්සේ යම්මම වැඩ බහ තබලා ඇවිල්ලා දාහන් ටික බෙදලා තියෙනවා ඉතින් ටික දවසක් යනකොට මේ හාමුදුරන්ට අවශ්‍ය අවශ්‍ය දේ ලැබෙනවා පස්සේ දවසක් ආව වෙලාවේදී මේ ආම්දුරංගෙන් අම්මා අම්මයි මේ ආම්දුර අහනවලු මේ මාතික මාතා කියන්නේ උපාසකම්මටද කියලා. ඒ එහෙමයි ආම්දුරේ මිනිස්සු මට කියන්නේ මාතික මාතා කියලා තමයි. අපි පුතා මාතික නිසා මට මාතික මාතා කියනවා. ඔබතුමීට මේ අනුගේ හිත දැනගන්න පුළුවන් කියලා ආරංචියක් තියෙන ඇත්තද කියලා වුණා. ඉතින් මෑණියෝ හිතලා බලලා කළු ස්වාමීන් වහන්සේ මේ ශාසනේ පැවිදි උපැවිදි කවුරුත් ඉන්නවා සිත් දැනගන්න පුළුවන් ඇත්තෝ හරියට භාවනා කරන. එන මේ කවුරුවත් ගැන මේ අහන්නේ ඔබතුමියට නෑ ඊට පස්සේ අවුල ඇයි එහෙම ඔබ අහන්නේ අහන්නේ කියලා. නෑ මම මේ ආපු දවසේ ඉඳලා යමක් මම හිතුවද ඒ සේරම දේ මට සම්පාදනය වුණා. ඒක නිසා මට හිතුණා ඔබතුමියට මම මේ හිතන දේ තේරෙනවා. ඊටක නිසා මට මේ අඤ්ඤම් පඤ්ඤම් නෙවෙයි කෙලින්ම කියන්න පුළුවන් ද ඉත් බලන්න කියලා. ඒකට ඒ අම්මා මේ ශාසනයේ තියෙන අපිච්චතා ගුණය මත කරලා ස්වාමීන් වහන්සේ හිත බලන්න පුළුවන් ඇත්තෝ එහෙම කටයුතු කරනවා තමයි කියලා කිව්වා. කවදාකවත් කිව්වේ නැහැ මට මෙහෙම පුළුවන් මෙහෙම පුළුවන් කියලා. පස්සේ ස්වාමීන්වහන්සේට හරිම ලැජ්ජාවක් පහලලා තිනවා. මේ කුස්සියම්මා කෙනෙක් දරුවන්ට උදව් කරන කෙනෙක් මෙච්චර තත්ත්වයට යනවා මම මේ පැවිදිලා භාවනා කරලවත් මට මෙතන ඉන්න බෑ කියලා. වහාම බුදුහාමුදුරුවෝ කියලා කරන මට විශාල සංවිධයක් පහල වුණා. මේ අම්මා මෙන්න මෙච්චර ಗುಣ තියෙදි කවදාක් කියපාන්නේ. ඉතින් ආවේ මොකද? ආවේ මොකද මට මෙතන දැන් ඉන්න බෑ. දැන් මේ අම්මට මගේ හිත පේන. නිසා මගේ හිතේ කෙලෙස් තියෙනවා. මට භාවනා කරන්න. සර්වඥාදී කලේ එතෙන්ද මේ යන්න එතනම ගිහිල්ලා භාවනා කරන්න කියලා වෙලා කොහොම හරි ඒ ස්වාමීන් වහන්සේත් ඒ මෑණියෝගා භාවනා කරලා මේ මාර්ගඵල සාක්ෂාත් කරගත් බව ඔය ධම්මපදට කතාවේ සඳහන් කරනවා. ඒකේ මේ මුල් කොටසයි මට කියන්න ඕනේ උනේ ඒ සප්පාය ආහාර අත්‍යවශ්‍යයි. ඉතින් ඒක නිසා ඒ බුදුම භාවනාවේදී මේ භාවනා මධ්‍යස්ථාන වල බුදුමාකාර විදියට මේ යෝගාවචරයන්ට පුළුවන් තරම් සුදුසු ආහාර සපයලා දෙනවා. මේ නිසා විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ හැම මේසෙම මස් මාංශ ආහාර තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේත් පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා බුදුම සාංශලා පිට ධර්ම දේශනාවට යනකොට ධර්ම දූත සේවල් වලට යනකොට ඒ ස්වාමීන් වහන්සේලා මස් මාංශ වකරනවා. ඉතින් ලංකාවෙන් යන ස්වාමීන් වහන්සේලා හුඟක් වෙලාවට එළවලු ආහාර ගන්නවා. එතකොට ඉතින් ප්‍රශ්නයක් මතුවේ මොකද බුදුම ස්වාමීන් වහන්සේලා මස් මාංශ කන්නේ කියලා. ඉතින් ඒ බුදුම ස්වාමීන් වහන්සේ මට උගන්වන ස්වාමීන් වහන්සේත් මස් මාංශ කෑම පිළිබඳව විවුර්ත අදහස් තියෙන කෙනෙක්. උන්වහන්සේ සඳහන් කරනවා ඒ නිසා දීමෝපියත් මස් මාංශ කන්නත් තැනක ඇත්තෙකුත් නම් ඒක ප්‍රශ්නයක් නෑ. යාට මස් මාංශ නැති ආහාරයක් ප්‍රණීත ආහාරයක් වෙනවා. මස් මාංශ කාලා පුරුදු එකෙක් නම් මේ මස් මාංශ ගත්තට ඒක කිසිසේත්ම විනය හෝ ධර්මයේ වැරද්දක් නෑ. පවත්ත මාංශය හැටියට කවුරු හරි ගෙනත් දෙනවා නම් වළඳලා හෝ හැබැයි ඒක කාලා මේ රසගේදයට නෙවෙයි. මේ ඇඟ වඩන්න නෙවෙයි. භාවනා සඳහා කරනවනම් ඒක මේ පස්සද්ධිය පහළ වීමට ප්‍රණීත භෝජන මේ සේවනතාවයේ වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා මේක මේ භාවනා කරනකොට මට භාවනා හරියට ප්‍රණීත භෝජන නැහැයි කියලා නිදහස් කරනවක් කතා ගන්න කියන එකක් නෙවෙයි. අවශ්‍යතාවයක් විදිහට මේ සති සම්බොජ්ජංගේ පහළියුත් අවශ්‍ය කාරණාවක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒමම සඳහන් කරලා තියෙනවා උතු සුඛ සේවනතා කියලා. සමහරුන්ට සීත මේ ශරීර තියෙන නැත්තන්ට උෂ්ණ පරිසරයේ සැපයි. උෂ්ණ ඇඟක් තියෙන කෙනාට ශීත පරිසරයේ සැපයි. ඒ වගේ එක එක ස්ටේම රෝග තියෙන කෙනාට වෙයි කාල හොඳ නැහැ. ඒ පිත්ත රෝග තියෙන නැත්තන්ට මේ මේ උණුසුම් ස්ථාන බෑ. අන්න වගේ ඍතු තියෙනවා. අන්න ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා හැම වෙලාවෙදීම ආහාරයක් ගන්න පාස එනතන් ඍතු වෙනස් වීමක් පාස Taman දැනගන්න ඕනේ මෙවුව හේතු වෙනවා නම් ඒක සුදුසු දේවල් දීලා මේ පස්සද්ධියේ පහළ වීම සඳහා කටයුතු කරන්න. ඒක මේ ඉත්තු සහ ආහාරය ලොක් කරනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒව අනුව තමන්ගේ හිත, තමන්ගේ කාය දරත, චිත්ත දරත පහළ වෙන හැටි, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි පහළ වෙන හැටි පිළිබඳව කවුරුත් හොයනකම් ඉඳන නැකයි තමන් හරියට කාරණා දැනගෙන ඒ මේ අර කියන විදිහට පනීත භෝජන සේවනතා, උත්තු සුඛ සේවනතා, ඒ වගේම ඉරියාපත සුඛ සේවනතා. ඉරියාපතයන්ගිනුත් ඉඳ ගන්නයි, චක්මනයි තමයි උගන්වන්නේ. නමුත් තව ඉරියාපත දෙකක් තියෙනවා. නිදාගෙනයි හිටගෙනයි. ඒක සාමාන්‍ය මුලදී උගන්වන්නේ. නමුත් යම් කෙනෙකුට නිදිමත අධිකන එහෙම නැත්නම් මේ වීර්ය අඩු නම් එයාට පුළුවන් සක්මන් කළ සක්මන් කළ සක්මන් කෙලවරේ තනිකර හිටගෙන භාවනා කරන්න. මම දැකලා තියෙනවා දෙතුන් දිනක්ම සම්පූර්ණ පැය 4 5 හිටගෙන ඉන්නවා. අන්තිමට වෙනකොට ඉන්න ඉරියව මතක නැතුව තනිකර හිටගෙන භාවනා සිද්ධ වෙනවා. ඒ වගේම හොඳට පුරුදු වුණාට පස්සේ නිදා ගන්න ගියාට පස්සේ තමන් ඉන්න නිදාගෙන ඉරියව්වෙත් පුළුවන්. නමුත් ආරම්භයේදී දෙන්නේ හිටගෙන ඉඳගෙන විතරයි. අන්න ඒකදී මේ ඉඳගෙන ඉරියව්ව. අපි ඒ නිසා මුලදී කියනවා මේ වගේ ආසනික වාඩි වුණාට කමක් නැහැ. නමුත් ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. මේකින් වෙන්නේ අර කායට පහසුකම් වැඩිකම නිසා නිදිමතට අධික වෙනවා. නමුත් කායික රෝගයක් තියෙනවා නම් නැති බැරිකමක් තියෙනවා නම් එහෙම හරි කමන්නේ පටන් අරගන්න. පටන් අරගෙන පටන් අරගෙන මේ පස්සද්ධිය පහසු වීම පිණිස අවශ්‍ය ඉරියව්ව බොහෝ කල් භාවනා කිරීමෙන් තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා පස්සද්ධිය කියන්නේ මොකද්ද කියලා දන්නවනම් තමන සුදුසු ඉරියව්ව මාරු කිරීමෙන් පහසුකම් කිරීමෙන් අර වැඩෙන ප්‍රමෝදයේ ප්‍රීතිය සුඛය පස්සද්ධිය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මජ්ජත් ප්‍රයෝගතා කියලා වීරිය ඕනාට වැඩිය වැඩි කරලා දැඩිශේ මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ආරමුණ සංසිඳීගෙන එනකොට ඕනාට වැඩිය දැඩි මෙනෙහි කිරීමක් ගත්තොත් තීන සමාධියයි සතියයි කැඩෙනවා. ඒ වගේම මුලදී අද අදාළ විදිහට මෙනෙහි නොකර හිටියොත් වෙනදී මොකද්ද කියලා පැහැදිලි කරගන්න බැරි වෙනවා. ඒ නිසා වීරිය සමබර කරගන්න එක. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වීරිය යොදන එක හරියට තේරුම් ගන්න ඕනේ. ඒක නිසා හුඟක් වෙලාවට මේ වහවහ ප්‍රතිඵල ලබා ගන්න කැමති තරුණ ඒ වගේම මේ ප්‍රතිඵල අපේක්ෂා වැඩි යැත්තු අධික වීරිය යෙදීම නිසා හුඟක් වෙලාවට භවනා අමීත් තත්ත්වයක් වඩපත් කරගන්න. එහෙම නැත්නම් කුසීත පුද්ගලයෝ විනය කිරීමට අකමැතිකම නිසා ඒත් භාවනාවේ තියෙන අර විෂද භාවය පිරිසුදු භාවය දුර්වල කරගන්න. ඒ නිසා ගොඩක් කල් ගිහිල්ලා තමයි කෙනෙකුට පිරිසුදු කරගන්න පුළුවන් වෙන්නේ. මගේ චරිතය හැටියට මම කොච්චරක් වීර්යය යොදන්න ඕනද කියලා. ඒ වගේම සමාධිය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. සද්ධාව පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රඥාව පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ඔක්කොම සමබර කරන එක. විශේෂයෙන්ම සද්ධාවයි ප්‍රඥාවයි සමබර කිරීම, වීර්යයයි සමාධියයි සමබර කිරීම ආධුනිකයාට වැඩක් නැහැ මොකද ආධුනිකයා දන්නේ නැහැ මේවා. ඔක් කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ වීරිය වැඩි නම් වීරිය අධිකකම තියෙනවනම් මේ පුද්ගලයාට වීරිය අඩු කිරීම සඳහා සක්මන අඩු කරන්න පුළුවන්. මෙනෙහි කිරීම අඩු කරන්න පුළුවන්. සක්මන අඩු කළා පුළුවන් තරම් පරියන්කේ ඉන්නකොට මේ වීරිය අඩු වෙලා සමාධිය වැඩි වෙනවා. වීරිය මාධිකම තියෙනවනම් සක්මන වැඩි කරන්න ඕනේ මෙනෙහි කිරීම වැඩි කරන්න ඕනේ. ඒක තමයි අපිට තියෙන උපකරණ. ඒ වගේම ශ්‍රද්ධාව ප්‍රඥාව දෙක වැඩිවීමත් ඒ වගේම මේ මාළුවට හොද්දට ලුණු අඩු පාඩු වුණා වගේ වෙනස්කම් හිටිනවා. ඒක වෙන්න පුළුවන් ඕනම දක්ෂ යෝගාවචරයට වෙන්න පුළුවන්. නමුත් ඒක උනාට පස්සේ මත්තට ඒකෙන් ආදර්ශයක් ගන්න එක ඒ වැරද්දෙන් ප්‍රයෝජනයක් ගන්න එක තමයි සතියෙන් කරලා දෙන වැඩේ. ඒ නිසා මේ ඉන්දිය සමත්ත පටිපාදනතාව කියලත් මේකට සඳහන් කරනවා. මේකෙදී සඳහන් කරලා තියෙන්නේ මජ්ජත් ප්‍රයෝගතා. ප්‍රයෝග මධ්‍යස්ත කරන්න කියන්නේ අශ්වය හතර දිනක් තාලා යොදන රතයක් නම් ඒ අශ්වය සමබර කරගෙන රතය පාර දිගේ ගෙනියන එක දක්ෂ රතාචාර්යගේ වැඩක්. අශ්වය දෝසයි කියලා වැඩක් නැහැ. අශ්වය සමබර කරගත්තම තමයි රතේ සමාකාරව වැඩෙන්නේ. හීය කනකොට හරක් වෙන්න ගානට ගෙනියන්න ඕන. එහෙම නොවුනොත් ටූ වීල් ට්‍රැක්ටර් එක වුණත් එක රෝදයක ඇලයින්මන්ට් එක සවුත් වුණොත් මේක පැත්තට අදින්න ගන්නවා. ඉතින් එහෙම මුළු යන්ත්‍රයේම ගෙවෙනවා කැපෙනවා වැඩි වෙනවා. ඉතින් ඒක හදා ගන්න දැනගන්න. එහෙම නැතුව මේ අද මේ වැඩ තියෙන නිසා යන්ත්‍රය හදා හදා ඉන්න බෑ. හාන්න ඕනේ කියලා ගත්තොත් වෙන්නේ මොකද? වැඩේ කරන්නත් බෑ. ඇඟටත් වෙහෙසයි. මේ යන්ත්‍රෙත් කැඩෙනවා. ඒ වගේ මේ ශරීර යන්ත්‍රෙත් මේ එක එක ඉන්ද්‍රිය ධර්ම සමබර කරනවා කිව්වම ගුරුවරයාට කරන්න දෙයක් නෑ. ගුරුවරයා දන්නේ නෑ. යෝගාවචර හරියට කියනවා නම් අන්න ගුරුවරයා කියලා දෙනවා. නිසා මේක ඉන්ද්‍රිය වල තියෙන සමබර භාවය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක භාවනා දියුණුවත් එක්ක එන අමතර අභියෝගයක්. මුලදී මේක අවශ්‍යතාවය. මුලදී තියෙන්නේ වඩන එක. පහු වෙනකොට තමයි සමබර කරන්නේ. ඒක හරියට භෝගයක් වඩලා හරි කාලෙට එනකොට කප්පාදු කරනවා. එහෙන් මෙන් කප්පාදු කරලා ගහ හරියට සමබර රාමුවක් හදාගන්න එක වාගේ තමන්ගේ තියෙන අතිරේක දේවල් කපලා දාලා අඩු දේවල් හදාගන්නකොට අර ප්‍රයෝග මජ්ජති වඩ සාරද්ද පොග්ගල පරිවර්ජනතා. මේ කාමෙන් රත් වෙච්ච ද්වේෂෙන් නිතරම පැහැෙන මෝඩ වැඩම කරන රළු පරළු පුද්ගලයන්ගෙන් පුළුවන් තරම් අයින් වෙන්න ඕන. ඒකයි අර නරක ඒගොල්ලන්ගෙන් පිට වෙන ඒ කම්පන වැදුනත් ඒ හිතුත් නරක වෙනවා. මේ ඡය වඩගෙන සාරද්ද පුද්ගලයා කියන්නේ රළු රෝසු. ඡන්න පරස ඇත්තෝ මේ පුළුවන් තරම් අයින් කරන්න. ඒ වගේම සිනින්ත පුද්ගල පරිපාලන සේවනතා කියලා කියන බොහොම සියුම් මේ කාගෙත් මානසිකත්වය පිළිබඳව සැලකිලිමත් වෙන පුද්ගලයෝ ආශ්‍රයයට ගන්නවා. එතකොට තමයි අර මේ වැඩෙන ಗುಣධර්ම වැඩෙන්නේ. ඒක අපි සත්‍ය ගැන කියනකොට කියනවා අසත්‍ය පුද්ගලයා අයින් කරලා සත්‍යමත් පුද්ගලයා ආශ්‍රය කරනවා. වීර්ය ගැන කතා කරනකොට කියනවා කුසීත පුද්ගලයා අයින් කරලා විරියවන්ත පුද්ගලයා ගන්න. මෙතෙන්දි කියන්නේ සාරද්ද පුද්ගලයා අයින් කරලා සිනිද්ද සිනිදු පුද්ගලයා ආශ්‍රය කරනවා. ඒ වගේම Tamange මේ ආහාරවල ඉස්තු වල සෑම දෙයකදීම රළු බරළු දේවල් අයින් කරලා සිවුම් දේවල් ආශ්‍රය කරනවා. ඒක ලිවලා මේ පස්සද්ධියට නැඹුරු මානසිකත්වයක්. පස්සද්ධියට නැඹුරු මේ ඉරියාපත රටාවක්. ඇති කරගන්න ආසුලුව භාවනා කිරීමෙන් තමයි අර ඇති වෙන පස්සද්ධිය දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තට මේ පස්සද්ධි චෛතසිකයත් හරි මිහිරි යහගෙන ඉඳගම ගොඩාක් මන කාරණා සම්බන්ධ කරන්න පුළුවන්. ඒ මොකද හේතුව ඒක ආවට පස්සේ ඒක ಗುಣ කියන්න කියන්න ඒක වැඩෙනවා. නමුත් ඒකේ අවශ්‍යතාවය තියෙන්නේ අර මුලින් ඇති වෙන සතියත් ධම්ම විචයත් විරියත් කියන සම්පෝඥංග තුනෙන් තමයි මේක මතුවේ. ඉතින් නමුත් මේ වෙනකොට අපි පැයකුත් විනාඩි 10ක විතර කාලය අරගෙන තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ මේ සම්බොජ්ජංගේ පිළිබඳ ලියවිච්ච කාරණා ටික කියවිච්ච කාරණා ටික සාකච්ඡා වෙච්ච කාරණා ටික ප්‍රමාණවත් වෙනවයි කියලා ඉතුරු ටික තම තමන්ගේ භාවනාව වලින්ම තනවා වඩ아가න ඊගාවට තියෙන සමාධි උපේක්ඛා කියන ගැඹුරු යෝගාවචර ගති දියුණු පවණු කරගන්න මේ අපි ගත කරන කාලය තුළ මේ සියලු දෙනාටම ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට මේ සංහිඳියාව පස්සද්ධිය පහළ වේවා කියන ප්‍රාර්ථනාව. ඇහෙනවද මේ මං කියන දේවල්? ඈ ඇහිම අඩුව ඇහෙන අඩුද? දෙමින් ඇහෙන. ඒ කියන්නේ මේ ඇහිම තියෙන අඩුපාඩු. සීතලට බ්ලොක් වෙනවා. ආ. දැන් වයසයිනේ. කොච්චර විතර වයස? ඔන්න බොරු. එහෙම නෙමෙයි. එතකොට මේ මේ මොකද්ද කියන්නේ? තේරෙනවද මේ කියන දේවල්? තේරෙනවද? තේරෙනවා. සතිපට්ඨාන. මම කියන්නේ පිළිගන්නවද මං කිව්වයි කියලා. ධම්මජීව ආමසෝ කිව්වට පිළිගන්නවද නැත්නම් වැටහෙනවද තේරෙනවද? වැටහෙනවා. එහෙනම් සන්තෝෂ. දැන් ඉතින් පොත්පත් බැලෙන්නේ නැහැ නේ ලොකෝ ඒ පොත් අච්චු ගවන්නේ ඒ කාලේ ඇති වෙන්නේ. මම තරන් අහගත්ත විදියට තමයි. එනවා සියාදුවත් එක්ක. යනකොට බස් එකේ මේ ආම්ඳුරු ඉතර වාඩි වෙනවා. ඉතින් මමත් ඉතින් අර ආම්ඳුරුන්ගේ සීට් එකේ ගිහලා පොට්ටක් කෑට තල්ලු වෙලා මාත් වාඩි වුණා. මං ගියා. වාඩි මේ ආතර මෙහෙම බලාගත්ත ගමන් ඔහේ ඉන්නවා. මම පොඩ්ඩක් මේ බැලුවම මොන දියා බලන්නේ. ඉතින් ටිකක් වෙලා යනවනේ. මම තාම කොහෙද වඩින්නේ කියලා. මම යනවා කොළඹ යනවා. කිව්වා. ඒත් මොන දිහා බැලුවේ. ඊට පස්සේ ඉතින් මම පැවිදි වෙන්න ඉතින් ආසාව තිබුණාට ඉතින් එච්චරම ලෑස්තියක් තිබුණේ නැහැ ඒ කාලේ. ඊට පස්සේ ඔබ සාන්ත මොකද කරන්නේ? ඊට පස්සේ මම නම් මොකකින් හරි කමන්නේ ඔතන මගදී කතා කරනකොට කිව්වා මගේ අදහස මේ ජීවිතේම නිවන් දකින්න කියලා. මට ෂොක් එකක් ඇතිවෙනවා. අපු මිනිසෙක් හම්බුණා වැඩේට. يعني මට <laughs> හිතුනේ ඒකමයි. කොහොම හරි මතක නැතිව මේ සාන්තිය. ඊට පස්සේ මම ඇහුවා වටානට ඔයව මම මේ අන්දේ මට ඇස් පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට තවත් ඊට පස්සේ මම කොහෙද ඔබ අස්මේ කොහෙද බස් වල යන්නේ හරි මේක. ඊට පස්සේ මම ඉස්සර මුතුනාලයක් කරපු කෙනෙක්. හොඳට වැඩ කරන හිටියා මේ ළඟදී ඇස්සන්ද වුණා. මම අර බනකොට මංකවාසිය හම්දුනවා. ඒ සංසි කම මේක කර්ම දෝෂයක් කියලා මම දැන් පොර ගන්න. ඒ තියන්නේ නම් ඇස්සොට විතරක් කරන්න තමයි. ඊට පස්සේ මම කවුද කන වෙලා අල්ලන්නේ? කවුරුවක් අල්ලන්නේ නැහැ. කවුරු හරි හම්බුනොත් මේ බස් එකෙන් බැසලා අනිත් බස් එකට කොට වෙන්නේ කියනවායි කියලා. ඊට පස්සේ මම පිටකොටුවෙන් බහලා සියාට පැත්තකට ඉන්නේ කියලා මේ හම්දුනෝනේ බස් එකට කොට කරලා මට හිතුණා මේ ඇස් අන්ධ වෙලත් මේ මිනිස්සයා යන ගමන දිහා බලනකොට මට මහා පුදුමාකාර ගෞරවයක් ඇති වුණා. හැබැයි මේ වෙලාවේදී මම දන බණ දන්නේ මේ සංසිද්ධි ස්වාමීන් වහන්සේක් විදිහට ඇත්තටම හරි මේ ප්‍රසාදයක් ඇති වුණා මට ඒ වෙලාවේ. ඊට පස්සේ කොහොම හරි මම දන්න කොහොම හරි අපි අතර සම්බන්ධය තියලා මම නිල්ලඹ භාවනා කරගෙන ඉන්නකොට ආවා එහෙට. එතකොට මම විතරයි හිටියේ. පස්සේ මම කිව්වා දැන් නම් යන්න දෙන්න බෑ ඉන්න ඕනේ කියලා. මේකයි ධම්ම එතකොට මම කනොටත් නැහැ. මට බෑ වැසිකිලි හරිම යන්න බෑ කවුරු හරි කන වැරල්ලන්න. එහෙනම් ඒකට කමන්නේ කියලා ගිහින් ඉස්සෙ මම හිතන්නේ අපි දවස් දෙකක් විතර හිටියන් ඉල්ලබනේ. නිල්ලඹ ඉන්න කාලේ දවස් දෙකක් විතර හිටියා. මතකද? නිල්ලඹ නිල්ලඹ දවස් කීයක් හිටියද මං ඉන්න කාලේ? සුමාරයක් විතර හිටියා. එදාට මේ වැසිකිළියට ගිහිල්ලා එළියට ආවට පස්සේ මං කිව්වා උභාන්ජාති වාසනාවන්තයි. මොකද මේ ඇහෙන් උපදින කෙලෙස් කිව්වහම මට නම් පුදුමාකාර බයක් ඇති වෙලා තියෙන්නේ. දකින දකින තැන මං අහුවෙනවා. උභාන්සයට ඇත්ත එක නැති නිසා උභාන්සයට ඒ කෙලෙස් නැහැ කියලා. ඒකෝ එහෙනම් මාතර වැරදිලා. මම මේ කාලේ ඇස් තියෙන කාලේ කරපු අකුසල සියරම දැන් ඇස් පාගත්තට පස්සේ පේන්න පටන් ගන්නවා. ඇස් ඇස් තිබුණත් නැතත් මගේ தත්ත්වය මේකයි කියලා ඒක බොහොම ලස්සනට කිව්වා. ඊළඟ ටික කාලයක් ගියාට පස්සේ මම පැවිදි වුණා. වෙනවලු පස්සේ මීතිගලට ආවා. මීතිගලට ඇවිල්ලා එතකොට මම සාමනීර කිව්වා වහන්සේ පැවිදි ඔබතුමා පැවිදුණායි කියලා කිව්වා මට හරි සතුටුයි. මට මේ මෙතන ඉන්නවලු වටිනා ස්වාමීන් වහන්සේ නමක් වන්දනා කරන්න ඕනේ. පස්සේ මම කන වැලල්ලන්න ගියා ඥානරාම සාරපුරා. ගිහිල්ලා වන්දනා කරනකොට ඔළුව ඇපුණා ඩොක් කාලා මේ ඉස්සරහින් ස්ටූල් එකේ. ඒ වන්දනා කරුවාට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා කවුද කියලා මේක සානාත මං කිව්වා මේක අහඹු සිද්ධියක්. මචං ගිහි කාලේ මම ගිහි කාලේ මේ ස්වාමීන් වහන්සේගේ වචනයක් කියුණා මම මේ භාවනා කරන්නේ නිවන් දකින්නයි කියලා. මට ඒක ඊට වැඩිය වෙන මිහිරියාවක් නැහැ. මං එදා ඉඳලා මේ හම්බෙච්ච දා බොහොම හොඳයි. ඉතින් මෙහෙ ඉන්න බෑ ඒ සාස්ති ඉන්න බෑ. පස්සේ ගියා. ගියාද මේ මේ භාවනා කරගෙන ඉන්නකොට ඒ දා ප්‍රේමසිතී හාමුදුරුවෝ කිව්වා මොකද්ද නම මේ සුදම්මද කොහෙද? මේ ආයසතුන්ට ආයසතුන් මොකක් හරි බැනලා දිනව බොහොම බයෙන් ගෞරව කර කතා කරනවා කියලා ධම්මජීව හඳුරු ගැන කියනවා. මොකද කවුද කියලා. එතකොට කන වෙලන්නගෙන යනවා මේ හැරෙම කියන මං ගිහලා අල්ලගත්තා ති. අනික කොහෙද රස්ති අතු ගහන්නේ කියලා. කවුද මේ මගේ අතින් ඇල්ලුවේ කියලා. මගේ අතින් මං කව ධම්මජීව කියලා. ආහා පෝ බොහොම සන්තෝසයි. මම මෙතන තමයි ඉන්නේ කියලා මේ කුටි ළඟ ඉන්න හැබැයි ඇවිදිනකොට අඳ බව පේන්නේ නැහැ. කෝටුවේ තියලා යනකොට කඩියවා. කඩියවා. ඉතින් හොඳට උගත්කම තිබිලා තියෙනවා. හොඳ රැකියාවක් කරේ මේ කරලා බණාරේමේ දානවා. ඉතින් ප්‍රේමචිති ආමතු කියලා තියෙනවා. ඉතින් මම මේ ඉන්න නතර වෙන්න පාස්පන් දීලා තියෙනවා. නැත්තම් විජේරාමේ ඉන්න කාලෙත් හිටියා. ඒ ගියාම එතන තමයි නතර. මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ආයේ මම ගහන කොහේ හිටියත් හම්බ වෙනවා. ඒ තමයි. හොයාගෙන හොයාගෙන යනවා කොහොමද? අවර ඒච්චර වයසට යන්නේ හැමදාම ඔය ඔය පෙනුමම තමයි. ඔය ගතියමයි ඉන්නේ. ඉතින් ඈ වැඩ කරගෙන හොඳයි තව විනාඩි 10ක් විතර තියෙනවා අපිට මේ ඊගා වැඩසටහන පටන් ගන්න ඉස්සලා මේක පිළිබඳව කීයුතු කළ යුතු යමක් තියෙනවනම් අපි ඒකට අහුම්කම් දෙන්න. මයුරේ නෝනා නේද මාව ගෙනින්න බැස්සේ කාරකේ. ඔය ඒ ආපහු යනකොට ගිල්ල මෙතල යනකොට මයුරා කියලා කියන්නේ ඔය මේ. එතකොට කාර් එකක් තියුණා නේ කාර්. මෙහි හිටිය කාර් එකක් දැන් දැන්. පැවිදිනවා දැන්. මගේ කුටියට එහා පැත්තේ ඉස්සරහා කුටියේ හිටියේ හිටි වෙහෙන් යන්න ඉස්සෙල්ලා. ළඟලන් ඉඳලා තියෙන ආශ්‍රය කරලා තියෙන. පාරේ මේ පැත්තේ මම මේ පැත්තේ ආයෙත් ඒවට හරි මේ මයිරනෝනත් ඒ වගේ අම්මට චන්තරක හැදුනට පස්සේ කන ගාවට ගිහලා හැම වෙලාවෙම කියනවලු සබ්බ පාපස්සා කරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දබනං ඒතම් බුද්ධාන සාසන. ඕකම කියලා සම්පූර්ණ මයිල් හැයිලා හිටපු අම්මා. කැන්සර්ගේ බෙහෙත් දීලා නැවත මයිල් එන්න පටන් ගත්තා. නැවත ඇඟේ මේ ඉමුනිටි එක ඇවිල්ලා කෙසෙන්න පටන් ගත්තා. ටිකටෝම කෙරුවේ පිරිත් කියන එකමයි. Tamange අම්මට. ඒක කරලා කළා තමයි පස්සේ දැන් ඉතින් මේ වෙන භාවනා කරගෙන ඉන්න පැත්තකට ලා ඕන ඒවට උදව් කරන්න නම් ඉතින් පුදුමාකාර දක්ෂකමක් තියෙනවා. අන්සරණ වුණත් මිනිස්සුන්ට උදව් කරන්න ඒක ආයේ මොකොත් නෑ ඒකටම උපන් කෙනෙක්. ඉතින් මේ ආම්ස හරියට වින් කියනවා කවුරු කවුරුත් ඇවිල්ලා කොහොම කොහම හරි උදව් කරනවා. ඉතින් මොකද්ද කිව්වේ ඉතින් පස්සද්ධිය ගැන කතා කරන්න යනකොට ඒක තමයි ඒක වෙන ස්වරූපේට අන්දමන්ද බලන්නේ නැතුව වටපිට බලන්නේ නැතුව එහිම හිත නිමක්න කරන එක තමයි යෝගාවචරය කළ යුත්තේ. සම් වේලාවකට ඒ බලානින් අරමුණේ හිත බැහැ ගන්නවා නිකන් හතියට මේ වතුර මෙච්චරක් විතර තියෙන තැනක තටාකයක ඉඳගෙන ඉඳලා අපි ඉඳගත්තොත් ඒක පාටේ වතුර ඇතුළට අපි බැහැ ගන්නවානේ. පිනුන් තටාකයක ඉනක් ධනක් විතර වතුර ඒ ධනමත්තක් විතර වතුර තියෙනක හිතලා ඒකට ඉන්නකොට අපි පේන්නේ අපි වතුරේ උඩනේ ඒක පාට අපි ඉඳ ගන්නවා වගේ. ඒකට පේනවා Taman ඒ ලංකර කර ලංකර ලංකර ලංකර ආපු අරමුණට ඇසිලා ගැසිලා ගැසිලා පාටට හිත නිකන් කිඳා බහිනා වගේ වෙනවා. එතන තමයි විපස්සනාව පටන් ගන්නවන පටන් ගන්න. මේ පිට විපස්සනාවක් නෑ. ඉතින් මේ පිට තියෙන සමහර වෙලාවට ඒක හොඳ ප්‍රසිද්ධ වෙලා මේ උණුසුම් වෙලා සක්‍රිය වෙලා ආලෝකමත් වෙලා හිත කර්මන්නේ වෙලා දුමාකාර නිකන් මේ කියනවනම් කියන්න තියෙන්නේ ඔය E90 බයිසිකල් එකේ ක්ලච් එක අල්ලන්නේ. මම දන්නේ ඒක කොහොමද ඔයිල් බේස් එකේ තියෙන්නේ එහා පැත්තේ වැඩ කරන වීල් එක තියෙනවා. මේ පැත්තේ වීල් එක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අල්ල ඒ ගානට අදින්න පටන් ගන්නවා. ඒ ගානට ක්ලච් එනවා. ඒ ක්ලච් එක තමයි ඔතන වැඩ කරන්නේ. ඒ ඒකයි දයාගේ පුණ්‍යය බලන්න කතා කරන්නේ. ඒ වුණාට ඒ මූණ නිකන් මොකද වෙලා. <laughs> ආ හොඳයි හොඳයි. ගැසීමේ නෑ නෑ ඒ වෙලාවේදී අර ක්ලච් එක අල්ලන වෙලාවේ කොහොමඩක්වත් වාහනේ සහලවනවා. මෙච්චර වැඩ කර කර තිබුණ තද වීල් එකකට දැන් අපි කිට්ටු කරනවා. කිට්ටු කරන කරන කරන කියන හරියට ඒ ක්ලච් වෙච්ච ගමන් මේ වීල් එකත් එමීට අර වේගයට ඇවිල්ලා වැඩෙන්න පටන් ගන්නකොට දෙක අතර ගැස්සීමක් පිගැස්සීමක් දෙදරීමක් වෙනවමයි. ඒක නිකන් හරියට ප්ලේන් එක ගිහිලා ගිහිලා ගිහිලා අන්න මේ කෙලවරදී ඒක ත්‍රස්ට් එක දෙන්න පටන් අර ගන්නකොට ඇඟ කිලිපොලන්නේ. ඒ සමහරට වමන යනවා සමහරට බය වෙනවා ඒකයි කියන්නේ මේ වෙලාවේදී ටයිටන් බෙල්ස් හෙල්ලෙන්න පෙරලෙන්න බෑ. එහෙමම ඉන්න එකයි තියෙන්නේ. අන්න ඒ වගේ අර ප්‍රඥප්ති ශේෂ්ත්‍රය කියලා පරමාර්ථ ශේෂ්ත්‍රයට හැරෙනකොට හැම පරියන්කේදීම ඒ තරංගේ තියෙන ඔය තණ්හාමාන කිති සහලවන ගතියක් එනවා. හැරිලා දාන ගතියක් එනවා. ඉතින් එතෙන්දී ජීවිත පරිත්‍යාගයකින් කාය පරිත්‍යාගයකින් ඉන්න ඕන වෙන්න ඕන දෙයක් වෙච්චාම මට මේ මාරුවේ සැක නැතුව නිසකව දැක ගන්න ලැබේවා කියලා. වෙන වෙනස මේ සිහියෙන් බලාගෙන ඉන්න. ඉතින් ඒක හොඳට පුහුණු කරපගෙනාට මරණයේදී බයක් ඇති වෙන්නේ නැහැ කියලා. දැන් මම දන්නවා තාම මැරෙනවයි කියලා දන්නවා. ඒක තටමැව්වත් මැරෙනවා. නැතත් මැරෙනවා. උන්නක වෙච්චාවයි. තම්බන කන්නේ තම්බන කපන්. බැදගෙන කන්නේ බැදගෙන කපන් කියලා ඔහේ බලාගෙන ඉන්න පුළුවන් ගතිය කිව්වහම ඒක යෝගාවචර ජීවිතය ආර වෙන කිසි තැනක ඔය ට්‍රේනින් එක නැහැ. හැම තැනකදීම ඒ ටික රැකගෙන ඉන්නේ මේ ඉතුරු හරිය පුදන්නේ. මේක දිනා ඒකත් පුදන්න වෙනවා. ඉතින් ඒක ටික ටික ටික ටික හැමදාම ආනාපානෙමුත් එනවා පිම්බීම හැකිලිමුත් එනවා කරගෙන කරගෙන යනකොට අර කෙලස් බරිත බුද්ධිලට මේක වෙන්නේ හරි බය වෙන කාරණාවක් වගේ මොකටද මේ ජොලිය තින්න පුළුවන් එකේ මේ මේ කාය ජීවිත දෙක තලාගෙන තලාගෙන වැඩ කරන්නේ කියලා. නමුත් සරුවත්යන්ස මතක් කරනකොට පුරුදු කරගත්තොත් ඔය වෙනස පුරුදු කරගත්තොත් ඒකට දෙන්න තියෙන වචනීය සූර කියන වචනේත් නෙවෙයි කියනවා වීර කියන වචනේත් නෙවෙයි කියනවා ධීර කියන වචනේ විතරයි දෙන්න පුළුවන්. අනිකුත් ලෝකේ ඉන්න හරි ඔක්කොම සූරයෝ වීරයෝ. මේකට ධීරත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ මමත් නැහැ. ඒ කියන්නේ මට උපමාවකට පේන්නේ අර සස ජාතකයේදී ඒ බමුණට උතන බඩගිනි ආවට කියනවා ආව දන්නවා මේ මනුස්සයිනේ තද බඩගින්නේ කියලා. මෙයාට හිතනවා මට පින්කමක් කරගන්න පුළුවන් වෙලාවක් කියලා කියනවා බමුණට කියනවා ඔබට පුළුවන් නම් හොඳ ගිනි ගොඩක් ගහපන්. බමුණ දන්නේ මොකටද කරෙන්නේ කියලා. බමුණ ගිනි ගොඩ ගැහුවට පස්සේ පයින්නවා. ගිනි ගොඩට පයින්නවා. එයා දන්න වෙනම හොයන්න මට බෑ මට පුළුවන් මගේ මත විතරයි. ඉතින් මැරුණාට පස්සේ බමුණට අකුසලයක් සිද්ධ වෙන්නේ නෑනේ. බමුණට ඒක කන්න පුළුවන්. ඉතින් එතකොට හිතන්න කොහොමද ඒක කරන්නේ කියලා. එතකොට අර කෝය ගෞතම සරුවචන් වහන්සේයි මෛත්‍රී සරුවචන් වහන්සේ දෙන්නම කැලේ භාවනා කරගෙන ඉඳලා තියෙනවා. භාවනා කරගෙන ඉන්නකොට දෙන්න එක්කරට එක්කරට ඉස්සර බුදු වෙන්නයි දැන් ෆයිට් එක. ගෞතම සරුවචන්ගේ සාරාංශික කතා කපරක්ෂය. අරදරුවත් යනතේ සොලතා සංකේ කල්පලක්ෂය. යාරය දන්නවා පහුවෙන්න වෙනවයි කිය. නමුත් තාම තීන්දුව වෙලා නැහැ. දෙන්නට දෙන්න මේ බෝධි සම්භාර පූර්ණ කරගෙන ඉන්නකොට දැක්කල විශාල ගලක් පල්ලේ මේ දිවිදෙනක් වදලා පැටව දාලා. ඉතින් ඒ දිවිදෙන වදපු ගමන්ම ගිහිල්ලා අර ඇඟේ දෙන අමාරු නිසා එයාට ගොදුරක් හොයාගන්න දැන් කණ්ඩ නැහැ. බොහෝම බඩගිනි. බඩ සායෙන් ඉන්න ගමන් ඉතින් දන්නවා ඊගාඩ කරන්නේ වදපු පැටව කන එක තමයි. ජීවිතේන කරන්නේ ඒකයි. ඉතින් එතකොට මේ දරුවන් පැටව කෙරේ කර්මා වෙදිත් මේකෙත් සිද්ධ වෙන අකුසල කර්මයක් නිසා දෙන්න කතා කරනවා දුවන දින මොනවා හරි කෑමක් හොයලා ගෙනත් දාමු කියලා. මේ දිවිචිනේට පැටව නොකෑම සඳහා කෑම හොයන. ඉතින් ඒ වගේ ওই කැලේ ගියාට මේ වගේ සුපර් මාකට් හරි මොකද්ද <laughs> සබ්වේ නැහැනේ. මොකද අනිත් එක අපි ගියමද? ඈ මැක්ඩොනල්ඩ් නෑ, සබ්වේ නෑ. මෙයන් වෙන යනකොට අර මේ මේ මෛත්‍රී සරුවචන් වහන්සේ ඇත්තටම ජෙනුවින්ලි හොයනවා. ගෞතම සරුවචන් වහන්සේ වෙන්න හද ගෝතන් වහන්සේන හොයන්න බෑ. හොඳම වැඩේ තමයි පණින එක කියලා පයින්. පැනපු ගමන් මේ දිවිදෙන දකින්නවා පැන්න පැනපු ගමන් කනවා. කනකොට ආරය හොයනවල බැරිතන බannකොට පේනවා කුණ. ඔබ එහෙනම් ඉස්සර උනා කියලා කියනවා. ඔබ එහෙනම් ඉස්සර උනා. ඉතින් ඒ වගේ දෙයක් අපිට පේන්නේ ඇත්තට මේක නිකන් සුරංගන කතාවක් වගේ. ඒක හිතා ගන්න බෑනේ අපිට. මේ මොකද අපි මේ මදුරෙක් මහපුවම අපි කරන දේවල් බත් කරනකොට දිව හැපුණාම අපිට වෙන දේවල්. දතිකක්මක් ආවම අපි මොන තරම් සැලෙනවද? ඉතින් ඒ වගේ අර මේ පුදන්න කැමති ගතිය. ඒක එන්න නම් ඔය කියන ඔය ප්‍රමෝදයේ ප්‍රීති ප්‍රසද්දී ඇවිල්ලා තියෙනවා. එතකොට මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි. එතකොට මේක දෙයක් නෑ. මොකද ඒ තරම් වටිනා ගුණධර්ම ඇවිල්ලා ඒව නැතුව කරන්න ගියාට කෙරෙන්නේ නෑ. ඒවා නිකන් හරි කුටිමයි. මොකද මේක වෙනකොට බොහොම සුළු දෙයක් වෙනවා ඒක. ඒ කියන්නේ අර ඒ ත්‍රස්ට් එක තියලා අල්ලනවා. අර අර මේ ධර්ම වේගෙට තමනුත් අහුවෙලා ඊට පස්සේ සුලියට අහුනවා වගේ අරගෙන යන්න පටන් ඊට පස්සේ ඒවා වික්‍රම නෙවෙයි විචිත්‍ර දේවල් නෙවෙයි ඒවා සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. අවශ්‍ය කරලා තියෙන්නේ අර වේගෙට තමන් හාමු වෙන එකයි. මේ වේගෙට ඇවිල්ලා වැටෙන එකයි. වැටුණාට පස්සේ ඒක එච්චර අමාරු නෑ. ඒ නිසා ඒක මේ පැත්තෙන් බලනකොට එහා පැත්ත සම්පූර්ණ මේ මැජික් එකක් වාගේ නැත්නම් හිතා ගන්න බැරි දෙයක් තමයි. නමුත් ඒ වෙනස ඇති වුණාට පස්සේ ඒකෙත් නෑ. ඒ නිසා මේ කොට ඉතල ඒකට කල්පනා කරන්න හරියන්නේ නැහැ. අපි හේතු සම්පාදනය කරන්න. Tamanට අවශ්‍ය කරන්නේ ගුණ ධර්ම ටික වඩනකොට ඉතින් Tamanටම තේරෙන්න පටන් ගන්නවා වෙනද රණ්ඩු කරන, දාබර කරන පුංචි දේවල් මොකටද මේ? ඇයි මේ? ඔය වට ඔය ඊර්ෂ්‍යා කරන රණ්ඩු කරන දෙන රණ්ඩු කරන කෙනේ රණ්ඩු කරගත්තා වයි. ඒගොල්ලන්ට දොස් කියන්නත් එපා, පහත් කළ සලකන්නත් එපා. නමුත් මේ අපේ වටිනා වෙලාව වෙන වැඩ තියෙනවා අපිට. කියලා එමෙ එමෙ එමෙ කියලා අයින් වීම තමයි සිද්ධ වෙන්නේ. ඒකට අර ඇතුළත පිරිච්ච ගතිය පස්සද්ධිය පස්සම්බරේ ඒක නැත්නම් පිරිච්ච ගතිය. සම්පatti කරගතිය එන්නේ නැතුව රඟපාන බෑ ඒක. එන්නම ඕනේ ඇතුළෙම එන්න ඕනේ. නිසා සතිපට්ඨානෙ විතර අපේ හැකියාවල් නැත්නම් අපිට කරන්න පුළුවන් මේ ශිල්ප දක්කන්න පුහුණු කරන්න බෑ කරන්න වෙන මොකක්වත් නෑ. ඒකයි සර්වඥා කිව්වේ පැවිදි වෙච්ච ගමම්ම කිසි බයක් නැතුව සතිපට්ඨානෙ උගන්න. හොඳට භාවනා කරලා ශක්තිමත් වෙච්ච කෙනාට සතිපට්ඨානය උගන්වනවා. අන්තිමට වෙච්ච කෙනා සතිපට්ඨාන උගන්වන්නේ කිසිම කෙනෙකුට වැඩි වෙන්නේ නැහැ. කිසිම බයක් නැතුව රැකයක් නැතුව මම පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් කියලා බෙදන්න පුළුවන්. මොකද මේකට කන්න අමාරුයි මොකද හේතුව මේ මේ හයි ප්‍රෝටීන් ඒ ලේසියෙන් දිරවන්නේ. ඈ? ඔය ඇලර්ජික් වෙනවා එහෙම නැත්නම් මේ ස්මෘත් වෙනවා. මට මොකක්ද ආයෙත් කියන්නේ? නෑ මට දකින්න මේ ඉන්න තත්ත්වෙ මේ ඉඳ ලැබේවා. හොල පෙල්ලන කලබල කරන්නේ නැතුව මෙහෙම ඉඳ ලැබේවා කියන මොනවත් ඉල්ලනව නෙවෙයි. ලැබිච්ච එකට බය වෙන්න එපා. පස්ස ගන්න බෑ. එහෙමම ඉඳ වේවා. එච්චරයි. එතන ගියාට පස්සේ තමයි ඒකට ශක්තිය ඇති වෙන්නේ. ඒකට මම ආයෙනයක් නෙවෙයි තියෙන්නේ. දැන් මම නැති වුණාට පස්සේ ඒක හොඳයි කියන එකයි තියෙන්නේ. මම ඇති කරගන්න හදනව නෙවෙයි. අදිස්ථාන කියලා කියන්නේ රාග දෝෂ මොහ නිශ්චිත අදිස්ථානයක් නෙමෙයි එතන තියෙන්නේ. දැන් මෙතෙන් ආවා එහෙමම ඉඳ ලැබේවා. එතකොට ලොකු බ්‍රෙවිටි එකක් ඕනේ. ලොකු වීරත්වයක් ඕනේ ඒකට ඉන්න. ඉතින් දැන් තමයි පුළුවන් විනාඩි 5ක් 10ක් ඉල්ලන්න. 10ක් පුළුවන් 15ක් ඉල්ලන්න. 15ක් පුළුවන් 20ක් ඉල්ලනවා. ටික ටික ටික ටිකට සීසන් කරන්න. ඒක තමයි මාස්ටරින් කියලා කියන්නේ. එතකොට ඒ සංසුන් වුණාට පස්සේ පේන හුස්ම නැති වෙලා තිබිලා නැහැ. අහුුනේ නැහැ. දැන් ආයෙ පේනවා. එතකොට ආයෙත් අත ඊට වැඩි ගැඹුරු මට්ටමකට යනවා. ආයෙ ටිකක් යනකොට අපෝ තාමත් තව තියෙනවා කියලා මෙතෙක්කල් නැතිුණා නැති නැහැයි කියලා කියපු එක එන්නේ එන්නේ එන්නේ එන්නේ මිටිකිරිම මෙරලා අයින් කරුවා ඊගාට දිය කිරට ආයෙසරම් මිටි කරනකොට ආයෙ තියෙනවා. ඊට පස්සේ ආයෙසරම් මිටි කරලා දැන් පොල් කුඩු ටිකක් අම්බරලා වැඩ ගන්න පුළුවන්. නියම වෙනව නෙවෙයි. නිදා ගන්න යනකොටත් ආනාපානෙ කරන්න පුළුවන්. Taman දන්නවනම් නීවරණ වැඩ කරන හැටි දන්නවනම් ආරම්භයේදී නිදාගෙන භාවනා කරන්න එපයි කිව්වට Taman යෝග ජීවිතේ පළපුරුදු වෙනකොට ඒ මොහොතේ වුණත් භාවනා කෙරුවට කමක් නැහැ. ඉඳගෙන නැත්තම් ඔක්කොම ඇඳවලිල්ලා ඒ භාවනා කරන්න පටන් ගන්නවා. ආ ඒ කියන්නේ සමාජලාට භාවනා කරනකොට බාහිර ගැස්සෙන වෙලාවල්. ආත නිින්දට වෙලා නැගිටින වෙලාව වෙනවා. ඒකට හේතුව එකක් કોઈ පස්සද්දී අනිත් එක නිරෝධය. ඒක එන්න පටන් අර ගන්නවා නිකන් අඳුරු තැම්පෙන්නන්න පටන් පාට ගැසිලා එනවා. ඉතින් ඒකට යෝගාවචරය බය වෙන එකයි තියෙන්නේ. එතකොට දැනගන්න පුළුවන් ඒ සිද්ධිය වෙන්න චක්‍ර කීපයකට ඉස්සලා මෙනෙහි කිරීම නතර වෙලා සීතල වෙලා හිත. ඒකෙන් පස්සම වැටෙන්නේ. නමුත් එයා දන්නේ නැහැ. සීතල වුණා දන්නේ නැහැ, වැටුණා දන්නේ නැහැ. නැගිටිනකොට විතරයි දන්නේ. අන්න ඒක කඩ කඩ බලන්න නම් නිින්ද යන හැටි ඔබ පරීක්ෂා කරන්න. තව තව කරත හැකි තව තවත් කරන්න. නිදා ගන්න ගියාම කය නින්දට සූද ඈ. ඒක නින්දට යන්නේ ඉස්සෙල්ලා නින්ද යන්නේ නැති රාත්‍රී තියෙනවනේ අපිට. ඒ වෙලාවට බලන්න කොච්චර කය වෙහෙසද, කය තැම්පත්වක් නැහැ. නින්ද යනවනම් ඊට වඩා හත්පසින් වෙනස් කයේ තියෙන නැඹුරුවක්. ඒක කය එහෙම මේ ඉටි ටිකක් වුණ කරපේක හයි වෙන්න වගේ හොඳට තැම්පත් වෙනවා. ඒක ඔළුව විතරයි වැඩ කරන්නේ. ඊට පස්සේ ඇස් දෙක විතරයි වැඩ කරන්නේ. ඒවත් එමෙ නිවිලා නිවිලා නිවිලා ගිල්ල නින්දට වැටෙනවා. අනිත් වගේ ගොරෝසු තැන ඉඳලා සියුම් වෙන හැටි සාර්ථක නිින්දක් ලබනවා කියන ලේසි නෑ. ඉන්සොම්නියා එහෙම ආවොත් එහෙම ඉතින් මරණ දඬුවම පාවි. ඈ? හරි එතකොට ඔන්න හිතා ගන්න පුළුවන්. දැන් තමයි ගෝහිනි වැඩක් කළා Tamanට නිින්ද හරි දැන් අපි සුදු ආමසංගේ වෙලාව ගන්න. ඒක නිසා අපි මෙතනින් නතර වෙනවා. කෙරෙනවා. ඒකට ඉඩ දෙන එකයි. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අහු වෙනකොට සංසිඳියාවක් එන්න පටන් අර ගන්නවා. ඒ තාම තියෙනවා මේ උතුරු පස ඉල්ලන ගතියක්. එහෙම නැතු ඉබේම යන්න ගන්න එකයි තියෙන්නේ. කලබිලි හැලපිලි නැතුව. හොඳයි. සුවපත් වෙත්තා. සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදාහි කමාමි කමිතබ්බං සෝපත්ත්‍වා